නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස තිරුවන් සරණයි සුපින්වත් සියලු දෙනාටම විසුද්ධි මාර්ගය මුලපටන් විස්තර විවරණය කරමින් සිදු කරන ලබන මේ අමත පදං දේශනා මාලාවේ අද දවසෙත් අපි දේශනාවක් සඳහා සහ සම්බන්ධ වෙන හැම සිළු දෙනාම තාමත්ම මෛත්‍රී සිතින් යුතුව සිහිපත් කරමින් මේ මොහොතේදී අපි මේ දේශනය ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි කතා කරගෙන ඇවිල්ලා තියෙන්නේ විසුද්ධි මාර්ගය සීල නිර්දේශය සීල නිර්දේශයේ චතුපාරිශුද්ධ සීලය තමයි අපි සාකච්ඡා කරමින් සිටින්නේ ඒ චතුපාරිශුද්ධ සීලය අපි අතරම පැහැදිලි කරලා අවසන් කරලා අනතුරු වෙන සීල ප්‍රකීර්ණ කතාව එහෙම නැත්නම් චතුපාරිශුද්ධ සීල සම්පාදන විදි කියන කොටස තමයි අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් අපි අද දවසේ තිතාමත්ම මෛත්‍රී සිතින් අප හැම සිළු දනාටම මතක් කර සිටින්නේ මේක අපි භාවනා කමඨහන් විස්තර කර ගැනීම සඳහා වන වැදගත් ග්‍රන්ථයක් වශයෙන් අපි මේ විෂති මාර්ග ග්‍රන්ථය මුලපටන් විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ තුළින් විශාල ධර්ම දැනුමක් විශාල ධර්ම කරුණු සමුදායක් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක යන දහම් වැඩසටහනක් තමයි අපි මේ අමත පදම් වැඩසටහන කියලා කියන්නේ. ඒතර මේ තුලින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන කරුණු කාරණා විසුද්ධි මාර්ගයේ සහ විසුද්ධි මාර්ගයට ඊන අනුපුරව රචනා වන විසුද්ධි මාර්ග ටීකාව ඇසුරු කරගෙන තමයි පැහැදිලි කරන්නේ. ඒ නිසා මේ ධර්ම දේශනාව තුළ මේ පැය කාලය තුළ විස්තර කරන දහම් කරුණු ප්‍රමාණය සුවිශාලයි. ඒ නිසා අපි මේ ග්‍රන්ථය පැහැදිලි කිරීමත් බොහෝ කාලයක් ගත වීම වළක්වන්න එක දවසකදී යම් කොටසක් තෝරගත්තම අපි ඒ කොටස පිළිබඳව මේ ග්‍රන්ථාගත හැම කරුණක්ම පැහැදිලි කරන්න යම්කිසි උත්සාහයක් දරනවා. ඒ දරන උත්සාහය එක්ක සමහර වෙලාවට කෙනෙකුට මේක ටිකක් වේගේ වැඩි එහෙම නැත්නම් මේ තුල තියෙන කරුණු පැහැදිලි නැහැ කියලා වාගේ සමහර ලාවට හිතෙන්න පුළුවන්. එහෙම හැම අවස්ථාවකදීම අපි මතක් කර සිටින්නේ ඒ කාරණා නැවත වාරයක් අපින් විමසන්න අපි අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාව අනුව විමසලා හැම කාරණයක්ම පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර එකම දේ අපි ග්‍රන්ථයේ තියෙන කර්මකාරණා සියල්ලක්ම පැහැදිලි කරන්න උත්සාහයක් දරනවා මේ මොහොතේදී. එක් කොටසක්වත් අතහරින්න නැතුව හැම සියල්ලක්ම පැහැදිලි කරන්න දරන උත්සාහයක් තමයි තියෙන්නේ. ඒ නිසා ග්‍රන්ථය Tamanට පරිශීලනය කරන්න අතේ තියාගන්න පුළුවන් නම් ඒකත් වැදගත් මේ මොහොතේදී. ඉතින් අපි අතරම මේ වෙනුවෙන් අර PowerPoint slide එකක් හදන වෙනුවට ඒ සඳහා අපිට ඇත්තටම කාලයක් වෙන් කරන වෙනුවට මේ ග්‍රන්ථයේ කොටසම ඉදිරිපත් කරමින් පැහැදිලි කිරීම පසුගිය සතියේදී අපි සිද්ධ කරන් තියදුනේ. ඉතින් මේ කොටස ඒ විදිහට පැහැදිලි කිරීම ඵලදායී කියලා අපිට යම් අදහසක් සමහර අයගෙන් එකතු වුණා. ඒ නිසා අපි මෙතනින් ඉදිරියට අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහටම ග්‍රන්ථය ඉදිරිපත් කරමින් ග්‍රන්ථයේ කොටස බෙදාගෙන ඒ කොටස ඇසුරෙන් පැහැදිලි කරනවා. ඒ අනුව අපි අද කතා කරමින් ඉන්නේ මේ චතුපාරිශුද්ධ සීල සම්පාදන විදි කියන කොටසට අදාළව අපි පහුගිය සතියේ පැහැදිලි කරලා අවසන් පැහැදිලි කරලා අපිට අවසන් කරන්න බැරි වෙච්චි යම් කොටසක් තියෙනවා. ඒ කොටස අපි අද සාකච්ඡා කරලා ඉවර වෙලා ඉතිරි කොටස අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව පසුගිය සතිය අපි මේ කොටස පැහැදිලි කරද්දී පසුගිය සතිය අපිට අපි ටිකක් ඉක්මනට කරපු පැහැදිලි කිරීමක් වුණා. ඒ ඉක්මනට කරපු පැහැදිලි කිරීමත් එක්ක අපි යම් කොටසක් ඉතුරු වුණා ඇත්තටම. ඒ නිසා අපි ඒ කොටස අද පැහැදිලි කරලා එතනින් ඉදිරියට අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථය පරිශීලනය කරනවා නම් ඒ පාලි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ අපි මේ පැහැදිලි කරන්නේ 30 වෙනි පිටුව 30 වෙනි පිටුවේ තමයි අපි සාකච්ඡා කරන්නේ මේ මක්කටෝ ආරඤ්ඤම් හිවනේ භන්තමි ගෝවිය යනාදී ගාථා ඇසුරෙන් අපිට කරලා තියෙන පැහැදිලි කිරීම. ඒ අනුව අපි පැහැදිලි කරන්න යෙදුනා පසුගිය සතියේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයත් ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලයක් කියන කොටස් දෙක සම්පාදනය කරන ආකාරය පිළිබඳ විශේෂ මාර්ගය සඳහන් වන කරුණු කාරණා පැහැදිලි කරා. ඒ අනුව අවසානයේට අපි පැහැදිලි කරන්න තියදුනේ කරඬුලෙන වාසී චිත්තගුප්ත මහරහතන් වහන්සේ චිත්තගුප්ත මහතෙරුන් වහන්සේ පිළිබඳ කතා පුවත තමයි අපි පැහැදිලි කරන්න තියදුනේ. කුරණ්ඩක මහලේන වාසී කියලා සඳහන් කරන් තියදුණු ඒ කතා පුවත අපි පැහැදිලි කරන් තියදුනා. කුරණ්ඩක මහාලේන වාසී වාසිනා චිත්තගුත්ත තේරේන විය කියලා අපිට පැහැදිලි කරේ. ඒ අනුව චිත්තගුත්ත තෙරුන් වහන්සේගේ විස්තරය පැහැදිලි කරලා අවසන් වෙලා තස්මා අඤ්ඤෝපි අත්තකාමෝ කුලපුත්තෝ කියලා ගාථාරත්න දෙකක් අපිට සඳහන් කරනවා. තස්මා ඒ නිසා අඤ්ඤෝපි අත්තකාමෝ කුලපුත්තෝ අන්නේ ඌද අර්ථ කැමැති කුලපුත්‍රයෝ කුලපුත්‍රයා අපට ගාථාවකින් සඳහන් කරනවා මක්කටෝව අරඤ්ඤම්හි වනේ භන්තමිගෝ විය බාලෝ වියච උත්‍රස්තෝ න භවේ ලෝල ලෝචනෝ අරඤ්ඤම්හි මක්කටෝයිව කැලේ ඉන්න වඳුරෙක් පෙළවෙක් වාගේ වනේ භන්තමිගෝ විය වනයේහි බියවුණු මුවෙක් වාගේ බාලෝ විය උත්‍රස්තෝ තමන්ගේ ඥාති වියෝගයෙන් බියටපත් වෙච්ච තරුණ දරුවෙක් කුඩා දරුවෙක් වාගේ න භවේ ලෝල ලෝචනෝ ලොල්ලු ඇස් ඇත්තෙක් නොවන්නේය කියලා තමයි පළවෙනි ගාථාවෙන් කියන්නේ. ඒ අනුව කැලේ ඉන්න වදුරෙක් රිලවෙක් යම් විදිහකට තමන්ගේ ඇස් කියන දේ සංවර කරගන්නේ නැද්ද? තමන්ගේ ඇස සංවර කරගන්න නැතුව එහෙම බලමින් නිරන්තරයෙන්ම හැසිරෙන්නේ යම් යම් ආකාරයකටද ඒ වාගේම භන්ත මිගෝ භ්‍රාන්ත වෙච්ච මුවෙක් බියටපත් වෙච්ච මුවෙක් කැලෑවක ඉන්නකොට ඒ කැලෑවිනේ බියටපත් වෙච්ච මුවා ඊ타මත්ම බියෙන් නිතුව නිරන්තරයෙන් මෙහි මෙහි බලමින් තමයි වාසය කරන්නේ. අන්න ඒ වාගේ ඉඳපා කියන. ඒ වාගේම පුත්‍රස්තෝ බාලෝවිය තැතිගත් දරුවෙක් කුඩා දරුවෙකුත් බොහොම බියෙන් යුතුව වාසය කරනවා. ඒ බියෙන් වාසය කරද්දී එහෙ මෙහෙ නිරන්තරයෙන්ම බලමින් තමයි වාසය කරන්නේ. ඒ නිසායි කියනවා ඒ විදිහට න භවී ලෝල ලෝචන ඒ වාගේ ලොල් වූ ඇස් ඇත්තෙක් වෙන්න එපා කියලා කියනවා. අදෝකිතේ චක්කූනි යුගමත්ත දසෝසියා වනමක්කට ලෝලස්සන චිත්තස්ස වසං වජේ ඒ නිසා අපිට කියනවා ඇස් බිමට හෙලාගෙන යුගමත්ත දසෝසියා යුගමාත්‍ර වියගහ පවන ප්‍රමාණයක් බලමින් වනමක්කට ලෝලස්සන චිත්තස්ස වසං වජේ හරියට අර කැලෑවේ ඉන්න වදුරන් වාගේ ලොල්ලු සිත ට වසඟයට පැමිණෙන්නේ නැහැ කියලා ලොල්ලු ඇස් ඇතිව ලොල්ලු සිතට වසඟයට පැමිණෙන්නේ නැහැ කියලා මේ ගාථාරත්න දෙකෙන් අපිට සඳහන් කරමින් ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගන්න ආකාරය පිළිබඳව අපිට පැහැදිලි කරනවා. එතනින් ඉදිරියට අපිට එනවා තවත් ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්න තවත් ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව නිදර්ශනයක් දක්වන්න මහා මිත තෙරුන් වහන්සේ පිළිබඳව කතා පුවත අපිට කියනවා. ඊට මේ දක්වා කිව්වේ කරඬුලෙන වාසී චිත්තගුත්ත තෙරුන් වහන්සේ පිළිබඳව දැන් නැවත වාරයක් අපිට බුදුගෝසාචාර්යයන් වහන්සේ මහා මිත තෙරුන් වහන්සේගේ කතා පුවත ගෙනහැර දක්වනවා. මහාමිත්ත තේරස්සාපි මාතු විසගණ්ඩකෝ රෝගෝ උප්පජ්ජි. ඒකෝ මහාමිත තෙරුන් වහන්සේගේ අම්මට විෂගණ්ඩක රෝගයක් ඉපදුනා කියලා කියනවා. විෂගණ්ඩක රෝගයක් කියලා කියන්නේ යම්කිසි විෂ gaduwak ඇති වුණා කියලා කියනවා. දීතා දීතා පිස්සා බික්කුනීසු පබ්බජිතා. ඉතින් මේ මහා මිත තෙරුන් වහන්සේගේ සහෝදරිය එහෙමත් නැත්නම් ඒ අම්මගේ දියණියක් භික්ෂුණීන් වහන්සලා කෙරෙහි පැවිදි වෙලා. සාතං ආහ ගච්ඡ අයියේ භාතු සම්තිකං ගන්වා මම අපහසුක භවං ආරෝචිත්වා බිහි සජ්ජමාහාරති. ඉතින් මේ අම්මා කියනවා මේ මහා මිත තෙරුන් වහන්සේගේ අම්මා අර තමන්ගේ පැවිදි වෙලා ඉන්න දියණියට භික්ෂුණීන් වහන්සේලා කෙරෙහි පැවිදිලා ඉන්න දියණියට කතා කරලා කියනවා ආර්ය ආර්යාවෙනි යන්න බහතු සම්තිකම් ගන්නවා නුඹේ සහෝදරයා ළඟට ගිහිල්ලා මම අපහසුත භවං ආරෝචිත්වා මගේ අපහසුතාවය ගැන කියලා දේශජ මාහාර බෙහෙතක් කරන් ඉන්න කියලා කිව්වා. එතකොට මහා මිත්‍ර තෙරුන් වහන්සේගේ අම්මට විස gaduwak ඇති වෙලා ඉතින් ඇයගේ දියණියක් පැවිදි වෙලා ඉන්නේ ඒ නිසා දියණියට කතා කරලා කියන මේ භික්ෂුණීන් වහන්සේලා කෙරෙහි පැවිදිලා ඉන්න භික්ෂුණීට කතා කරලා කියනවා ආර්යාවෙනි තමගේ සහෝදරයා ගාවට කියන්නේ මහාමිත තෙරුන් වහන්සේ ගාවට ගිහිල්ලා මගේ අපහසුතාවය කියන්නේ මගේ අසනීපය කියන්නේ කියලා ඊට සුදුසු බෙහෙතක් අරන් ඉන්න කියලා කියනවා ඉතින් ඇය ඒ ඕතමෝ ඒ භික්ෂුණිය ගිහිලා මහමිත තෙරුන් වහන්සේට මේ කාරණේ කිව්වා. අම්මා අසනීප වෙලා අම්මා කතා කරලා කිව්වා තමන්ට බෙහෙතක් අරන් ඉන්න කියලා කිව්වා කියලා. තේරුවාහ තෙරුන් වහන්සේ කියනවා නාහං මූල බෙහෙසජ්ජා දීනි සංහරිත්වා බෙහෙසජ්ජම් පච්චිතුං ඥානං මම මූල බෙහෙසජ්ජ ආදිය එකතු කරලා බෙහෙත් වියන් බෙහෙත් පැසවන්න බෙහෙත් සකස් කරන්න මම දන්නේ නැහැ. අපිට තේ බෙහෙත් සජ්ජන් ආචික්කෙස්සන්. හැබැයි මම නුඹට බෙහෙතක් කියන්නම්. මොකක්ද? යතෝහම් පබ්බජිතෝ තතෝ පට්ඨාය නමයා ලෝභාගතේන චitteන ඉන්ද්‍රයානි බින්දිත්වා විසභාග රූපං ඕලෝකිත කුබ්බං යුතුව මගේ ඉන්ද්‍රිය සංවර සීලයේ බිඳගෙන ඉන්ද්‍රිය සංවර සීලය කඩාගෙන බිඳගෙන විසභාග රූපයක් මීට කලින් බැලුවේ නැහැ කියලා කිව්වා. මම මීට කලින් විසභාග රූප දිහා බලලා නැහැ. ඒ නිසා Taman ගාහි නිමිත්තක් ගාහි අනුව්‍යංජනක් ගාහි විදිහට නිසා ඉමිනා සත්‍ය වචනේන මාපියා මේ පහසු හොතිය නිසා මගේ මේ සත්‍ය වචනෙන් මගේ මවට පහසුවක් වේවා ගච්ඡ ඉදං වප්පා උපාසිකාය ශරීරම් පරිමජ්ජ. නුඹ යන්න ගිහිල්ලා මගේ මේ කාරණාව කියලා මම මගේ පැවිදි වෙච්ච දවසේ ඉඳලා කිසිම ආකාරයක මගේ ඉන්ද්‍රිය සංවරය බිඳගෙන ඉන්ද්‍රිය සංවර සීලය බිඳගෙන මම මගේ ඇසෙන් ලෝභ සහගත සිතින් යුතුව විසභාග රූපයක් බැලුවේ නැහැ කියන කාරණේ සත්‍යයි අන්න මේ කාරණය ගිහිල්ලා සත්‍යක්‍රියා කරලා මගේ ඒ උපාසිකාවගේ කියන්නේ තමන්ගේ මවගේ ශාරීරියේ පිරිමදින්න කියලා කියනවා. ඉතින් මේ භික්ෂුණිය සාගන්පා එහෙම නැත්නම් ආරෝචිතවත් ආකාශකින් මේ භික්ෂුණිය ගිහිල්ලා තමන්ගේ අම්මට කියන අනුබේ පුතා ගාවට මගේ සහෝදරයා ගාවට මම ගියා මේ භික්ෂුන් වහන්සේ ගාවට නමුත් උන්වහන්සේ බෙහෙත් මුකුත් දන්නේ නැහැ කියලා කිව්වා හැබැයි මෙන්න මෙහෙම බෙහෙතක් කිව්වා මොකක්ද උන්වහන්සේ පැවිදි වෙච්ච ඩායදලා මේ දක්වා ලෝභ සහගත සිතකින් කිසිම ආකාරයක විෂභාග රූපයක් බැලුවේ නැහැ කියලා කිව්වා මේ නිසා මේ විසභාග රූපයක් බැලුවේ නැති කාරණේ සත්‍යයි. ඒ සත්‍යයේ බලයෙන් නුඹට නුඹේ අසනීපයේ සංසිඳෙන්න ඕනි කියලා නුඹේ ශරීරයේ පිරිමදින්න කියලා කියවා කියලා. ඉතින් මේ භික්ෂුණී ගිහිල්ලා තමන්ගේ මවගේ ශාරීරික පිරිමැදීමක් කළා. උපාසිකාය තංකණං යේව ගණ්ඩෝ පේන පින්ඩෝ විය විලීපාන්තර දහයි. උපාසිකාවගේ ඒ gaduව හරියට පෙන පිඩුවක් වාගේ වියලිලා අතුරුදහන් වෙලා ගියා කියලා කියනවා. සා උප්පහිත්වා සතිස් ඉතින් මේ හරි ආශ්චර්යයක් ඇයට විසගඩුවක් ඇති වෙලා තිබුණා ඉතින් අර භික්ෂුන් වහන්සේගේ සත්‍යක්‍රියාවක් කරා සත්‍යක්‍රියාව මොකද තමන් ලෝභ සහගත සිතකින් තමන් පැවිදි වෙච්ච දායන්දල විසභාග රූපයක් බැලුවේ නැහැ කියන එක. ඒතර තමන් ඉන්ද්‍රිය සංවර සීලයේ පිළිබඳව සත්‍යක්‍රියාව කරේ. ඒකේ දුදරිය. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මාන නම් වැඩ ඉන්නවා නම් කස්මා මම පුත්ත සතිස්ස වික්ුණෝ ජාල විචිත්‍රේන හත්තේන සීසන්න පරාමසේ මගේ පුතා වාගේ අයට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් මගේ පුතාගේ හිස බුදුරජාණන් පිරිමදින්නේ නැති වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා මගේ පුතා වාගේ අය තමයි මේ සම්බුද්ධ ශාසනයේ ඉන්න සිල්වත් ගුණවත් පුතුමන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට ආශිර්වාද කරනවා උන්වහන්සේට සතුට පළ කරනවා ප්‍රශංසා කරනවා කියලා ඒ උපාසිකාව නැගී සිටලා මේ විදිහට අත්තමන වාචන් මිච්ඡාරේසි සතුටු සිතැත්තිව වචන නික්මනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා තස්මා ඒ නිසා අපිට කියනවා තස්මා කුලපුත්තමානි අඤ්ඤෝපි පබ්බජිත්වාන ශාසනේ මිත්තප්ති හේරුව තිට්ඨිය වරේ ඉන්ද්‍රිය සම්වරේ මේ අන්‍ය ඌද කුලපුත්ත මානි කුලපුත්‍රයෙක් යන අදහස මනස සිත තියෙන යම් කෙනෙක් ඉන්නවා නම් Taman කුලපුත්‍රයෙක් කියන අදහස තියෙන යමෙක් ඉන්නවා නම් ඒ හැමෝම පබ්බජිත්වාන ශාසනයේ මේ ශාසනයෙහි පැවිදි වෙලා මිත්තත්තේරෝවති ඨේය මහාමිත තෙරුන් වහන්සේ වාගේ සිටින්න ඕනි කොහොමද වරි ඉන්ද්‍රිය සංවරයේ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ ඉන්ද්‍රිය සංවරයේ පිහිටිය යුතුයි කියලා මෙන්න මේ විදිහට ගාතහරත්නයකින් අනෙකුත් සංවර සීලය සම්පාදනය කරගන්න ආකාරය පිළිබඳව කරුණු කාරණා අවසන් කරනවා ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා අවසන් වෙලා මේ සීල ප්‍රකීර්ණ කතාවේ ඊළඟ කොටස සීල ප්‍රකීර්ණ කතාවේ ඊළඟ සීලය පිළිබඳව කරුණු තමයි ආජීව පාරිශුද්ධ සීලය පිළිබඳව. ඒ අනුව බුද්ධඝෝසාචාර්යන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පාදනය කරගන්න ආකාරය පැහැදිලි කරලා ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගන්න ආකාරය පැහැදිලි කරලා දැන් තුන්වෙනුව ආජීව පාරිශුද්ධ සීලය සම්පාදනය කරන ආකාරය පැහැදිලි කරනවා. අපට මතකයි නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පාදනය කර ගැනීම ශ්‍රද්ධාවෙන් කළ යුතුයි කියලා කීවා. ඉන්ද්‍රිය සංවර සීලය ස්මෘතියෙන් සිහියෙන් යුතුව සම්පාදනය කළ යුතුයි කියලා කීවා. අන්න ඒ වාගේ අපිට කියනවා යතහපන ඉන්ද්‍රිය සංවරෝ සතියා යම් යම් හේකින් ඉන්ද්‍රිය සංවර සීලය සිහිය සිහියෙන් සම්පාදනය කරගන්න ඕනද? අන්න ඒ වාගේ තතහා එසේම විරීණ ආජීව පාරිශුද්ධි සම්පාදිතබ්බා. ආජීව පාරිශුද්ධි සීලය වීරින් සම්පාදනය කරගත යුතුයි කියලා සඳහන් කරනවා. තේතන විසුද්ධි මාර්ග ටීකාව අපිට පැහැදිලි කරනවා මේ නිල් පාට අකුරෙන් දක්වන විසුද්ධි මාර්ග ටීකාවේ තියෙන කරුණු ටික. යතහපන ඉන්ද්‍රිය සංවරෝ ඒ පිළිබඳ සඳහන් කරනවා යතහ සති අනවජ්‍ය ලක්ෂණාව ඉන්ද්‍රිය සංවර සාධනං ස්මෘතිය කියලා කියන එක සිහිය කියන එක ඉන්ද්‍රිය සංවර ශීලයේ සම්පාදනය කරගන්නා වූ නිර්වද්‍ය ලක්ෂණය වෙන යම් විදියටද අන්න ඒ වාගේ තතහ එසේම විරියං අනවජ්‍ය ලක්ෂණං ආජීව පාරිශුද්ධි සාධනං ආජීව පාරිශුද්ධි සාධනය වෙන අනවජ්‍ය ලක්ෂණය වීරිය බවට පත් වෙනවා විරියාපෙක්කමේව විශේෂණම් දක්වනවා ඒ නිසා මේ විශේෂණය දක්වලා තියෙන තතහ විරීන ආජීව පාරිශුද්ධි සීල සම්පාදන සම්පාදේ තබ්බෝ කියලා කියන්නේ වීරිය කියන එක බලාපොරොත්තු වෙන්නේ. ඒතර අපි පැහැදිලි කරා ප්‍රාථමික සංවර සීලයේදීත් මේ කාරණේ පැහැදිලි කරා. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලයේදීත් පැහැදිලි කරා. මේ දැන් ඉන්ද්‍රිය සංවර සීලයේ සතියෙන් සම්පාදනය කර කරගත යුතුයි කියලා කියනකොට මේ සතිය කියලා කියන එක විතරක් නෙමෙයි ඉන්ද්‍රිය සංවර සීලයට අදාළ වෙන්නේ. සතියට අමතරව තවත් කරුණු කාරණා ශ්‍රද්ධා ආදියත් අවශ්‍යයි ඉන්ද්‍රිය සංවර සීලය පැහැදිලි කරන්න. හැබැයි සතිය කියන එක අපිට සඳහන් කරන්නේ ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරගන්න අත්‍යවශ්‍යම තිබිය යුතු ගුණාංගය තමයි ස්මෘතිය සතිය කියලා කියන්නේ. ඒක අත්‍යවශ්‍ය ඒකාන්ත ගුණාංගයක් දක්වන දකින සඳහායි කියවේ. අන්න ඒ වාගේ තමයි ආජීව පාරිශුද්ධ සීලයට ආවහම ආජීව පාරිශුද්ධ සීලයට අදාළ වීරිය කියලා කියන්නේ අත්‍යවශ්‍ය අංගය. හැබැයි වීරිය විතරක් මේ ශ්‍රද්ධාවත් ආජීව පාරිශුද්ධ සීලය සම්පාදනය කරන්න අවශ්‍යයි. සතිය ආදී පාරිශුද්ධ සීල සම්පාදනය කරන්න අවශ්‍යයි. නමුත් මේ හැම දෙයකටම වඩා අනවද්‍ය ලක්ෂණය, නිර්වද්‍ය ලක්ෂණය විදිහට ඒකාන්ත ලක්ෂණය විදිහට අපිට වීරිය කියන කාජීව පාරිශුද්ධ සීල සම්පාදනය කරගන්න අවශ්‍යයි. වීරියක් නැත්නම් වීරියකින් තමයි අපිට පුළුවන් මිත්‍යා ආජීව වැළකීලා සම්මා ආජීවයට එන්න. සම්මා ආජීවය ඇති කර ගැනීම සඳහා වීරියක් නොමැති කෙනාට මිත්‍යා ආජීවයේ ප්‍රහාණය කිරීම කරන්න අපහසුයි. ඒ නිසායි කියන්නේ විරිය සාධනා හිසා සම්මාරද්ධ විරියස්ස මිච්ඡා ජීවපහාන සම්භවතෝ සම්මා ආරද්ධ විරියස්ස මනාව ආරම්භ කරපු වීරියෙන් තමයි මිත්‍යා ආජීව ප්‍රහාණය සම්භව වෙන්නේ කියලා කියනවා. ඉතින් මෙතන අපි මේ ග්‍රන්ථයේ දක්වලා තියෙන මේ අපේ දක්වලා තියෙන PDF එකේ තියෙන පිටු අංක 31 කියලා මම රතු පාටින් දක්වලා තියෙන මේ තියෙන්නේ හේවා විතාරණ පාළි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ 31 පිටු අංකය තමයි දාන්නේ. එතකොට එතන ඉඳලා තමයි හේවා විතාරණ පාළි විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ 31 වෙනි පිටුව සම්පාදනය වෙන්නේ. ඒ නිසා අපි පිටු අංකය දාන්නේ යම් කිසි කෙනෙක් පාළි විසුද්ධි මාර්ගයේ පරිශීලනය කරනවා. ඒ පරිශීලනය කරද්දී ඒ අයගේ පහසු සඳහා තමයි මම මේ පිටු අංකය දක්වලා තියෙන්නේ. ඒ නිසා කියනවා තස්මා අනේසනං අප්පතිරූපම් පහය විරීයන පිණ්ඩපාතචර්යාදීහි සම්මා ඒසනයි ඒසා සම්පාදේ තබ්බා. ඒ නිසා අපිට කියනවා අනේසනය. අනේසනය කියන්නේ නුසුදුසු ප්‍රත්‍යසෙවීම. අප්පතිරූපම් නුසුදුසු ප්‍රතිරූප නොවන ප්‍රත්‍යසෙවීම පහය. ඒක අතහැරලා විරියේන පිණ්ඩපාතචර්යාදීහි සම්මා ඒසනාහි ඒසා සම්පාදේ තබ්බේ. වීරියෙන් යුතුව මේ පිණ්ඩපාතචර්යා ආදී සම්මායේෂනාහි මනාව එමත් නැත්නම් නිවැරදි පරිේශණයෙන් මේ ආජීව පාරිශුද්ධ සීලය සම්පාදනය කර ගන්න ඕනේ කියලා කියනවා. පරිසුද්ධ පරිසුද්ධෝත්පාදයේව පච්චේ පරිසුද්ධෝත්පාදයේති ප්‍රත්‍යයන් පටිසේවමානේන සේවනය කරන පුද්ගලයා විසින් අපරිසුද්ධෝත්පාදයේ ආශීවිශේවිය පරිගණ්‍යයතා. නිසා කියනවා පරිසුද්ධෝත්පාදයේ පච්චේ පටිසේවමානේන පරිසුද්ධ පිරිසිදු උත්පත්තියක් ඇති ප්‍රත්‍යයන් සේවනය කරන පුද්ගලයා විසින් අපිරිසුදු උත්පාදේ ආසී විසී පරිවර්ජ්‍යත අපිරිසුදු උත්පත්තියක් ඇති ප්‍රත්‍යය හරියට ආශීර් විෂයන් වාගේ වහා නැගෙන විසේන සර්පෙක් වාගේ දුරු කරන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා ඒ නිසා අපිට කියන්නේ මේ නිසා ඉන්ද්‍රිය සං ආජීව පාරිශුද්ධ ශීලය වීරයෙන් යුතුව සම්පාදනය කරගන්න කියලා. ඒ නිසා අපිට කියන අයුතු විදිහට අපිට නොයෙක් නොයෙක් විදිහට හිතා පහසු වෙන අයුතු අයුතු විදිහට ප්‍රතිසම්පාදනය කරගන්න පුළුවන්. අයුතු විදිහට ප්‍රතිසම්පාදනය කරගන්නවා කියලා කියන්නේ පහසුයි. හැබැයි ඒ පහසු වෙන අනේසණය අයුතු ප්‍රතිසෙවීම අතහැරලා වීරයෙන් යුතුව පින්ඩපාත චර්යා ආදී සම්මායේ සමාවෙන් මනාව කරන ප්‍රතිසෙවීමෙන් මේ සිව් සිව්පසය කියන එක සම්පාදනය කරගන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා ඒ පිරිසිදු සිව්පසය සිව්පස උත්පත්තිය බලාපොරොත්තු වෙන පුද්ගලයා පරිසේවනය කරන පුද්ගලයා පරිහරණය කරන පුද්ගලයා අපිරිසිදු උත්පත්තියක් ඇති ප්‍රත්‍යය අපිරිසිදු උපදවගත ප්‍රත්‍යය හරියට නිකන් ආශීර්විෂේක් වාගේ දුරු කරන්න ඕනේ කියලා කියනවා ආශීර්විෂේක් කියලා කියන්නේ වහා නැගෙන විස ඇති සර්පෙක් වාගේ මහා නැගේන විස ඇති සර්පයෙක් යම් විදිහකට තමන් ගාවට ලං වෙනකොට ඒ පුද්ගලයා ඒ සර්පයා දුරු කරන්න යම් විදිහකටද අන්න ඒ වාගේ අපිරිසුදු උත්පත්තියක් ඇති ප්‍රත්‍යය දුරු කරමින් පිරිසුදු උත්පත්තිය ඇති ප්‍රත්‍යය සේවනය කළ යුතුයි පරිහරණය කළ යුතුයි කියලා අපිට බුදුගෝසාචාර්යන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් කොහොමද මේ සිව්පසය චීවර පින්ඩපාත, සේනාසන, ගිලානප්පත්තිය කියන සිව්පසය කොහොමද පිරිසිදු උත්පත්තියක් සහිතව ඇති කරගන්නේ? ඒ පිළිබඳව අපිට පැහැදිලි කරනවා තත්ත අපරිග්‍රහිත දුතංගස්ස සංඝතෝ ඝනතෝ ධම්මදේශනාදීහි චස්ස ගුණේහි පසන්නානං ගිහිනං සම්පිකා උප්පන්නාපච්චය පරිසුද්ධුප්පාදානං. ඔන්න කියනවා. අපරිග්‍රහිත දුතංගස්ස දුතංග සමාදන් වෙලා නැති භික්ෂුන් වහන්සේ කෙනෙකුට දැන් දුතංග සමාදන් වෙලා ඉන්න කෙනෙකුට ඒ පුද්ගලයාගේ ප්‍රත්‍යෝත්පාදනයේ යම් යම් සීමා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට පින්ඩපාතිකාංගයේ සමාදන් වෙලා ඉන්නවා නම් ඒ භික්ෂුන් වහන්සේට සංඝයාට ලැබෙන හැමත් නැත්නම් අනෙක් සේනාසන කෙනල දෙන දාණය පිළිගත්තොත් තමයි දුතාංගය කැඩෙනවා. ඒ නිසා උන්වහන්සේට ඒක පිරිසිදු ප්‍රත්‍යඋත්පාදනයක් නෙමෙයි. දුතාංග සමාදන් ඉන්න නිසා. හැබැයි දුතාංග සමාදන් වෙලා නැත්නම් සේනාසනයට ගෙනල්ලා දානයක් දෙනවා නම් සංඝයාට දානයක් දෙනවා නම් ඝණයාට දානයක් දෙනවා නම් තමන්ගේ ධර්මදේශනාව නිසා තමන්ට පරිස්කාරයක් ලැබෙනවා නම් ඒ පරිස්කාරය කියලා කියන එක පිරිසිදු උත්පත්තියක් තියෙන දෙයක්. ඒක කිසිම ආකාරයක අපිරිසිදු භාවයක් නැහැ. ඒතර කියනවා පින්නපාත චර්යාදීහි පන අතිපරිසුද්ධය. ඉතින් එහෙම කෙනෙකුත් පින්නපාත චර්යාදීන් තමන්ගේ ප්‍රතිසම්පාදනය කරනවා නම් අතිපිරිසුදුයි. එතකොට අපිට දුතාංග සමාදන් කරලා නැති කෙනෙකුට සංඝයාට ලැබෙන දේ, ගණයට ලැබෙන දේ, තමන්ගේ ධර්මදේශනා ආදීන් ලැබෙන පරිස්කාර ආදී ප්‍රත්‍ය ඉවසුවට ඒක පිරිසිදුයි. ඒක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ භික්ෂුන් වහන්සේත් පින්ඩපාතචාර්ය ආදීහි පන ඒ භික්ෂුන් වහන්සේත් පින්ඩපාතචාර්ය ආදී ප්‍රත්‍ය සම්පාදනය කරගත්තොත් ඒක අතිපරිසිදුයි කියලා කියනවා. අතිපරිසුද්ධයි. ඊටාම පිරිසිදුයි කියලා කියනවා. පරිග්‍රහිත දුතංගස්ස පින්නපාතචර්යාදීහි දුතගුණේ චස්ස පසන්නානං සම්තිකා දුතංග නියමානුලෝමෙන උප්පන්නා පරි සහිත පුද්ගලයෙක් භික්ෂුවක් පින්නපාතචර්යාදීහි දුතගුණේ චස්ස පසන්නානං සම්තිකා තමන්ගේ පින්නපාතචර්යා ආදී දුතගුණයන් කෙරෙහි පැහැදුණු උණු පැහැදුණු අයගේ සමීපයේ දුතාංග නියමානුලෝමෙන උප්පන්නා පරිසුද්ධිපාද දුතාංගයට ගැළපෙන විදිහට යම්කිසි ප්‍රත්‍යක් ඉපදෙනවා නම් ඒ ප්‍රත්‍යය ඊටාම් පිරිසිදුයි කියලා කියනවා. ඒ ප්‍රත්‍ය කිසිම ආකාරයක අපිරිසිදු භාවයක් නැහැ. ඒතර ඒ කියන්නේ දුතාංග සමාදන් වෙච්ච කෙනාට තමන්ගේ දුතාංගයට ගැළපෙන විදිහට පින්න පාත්‍චර්ය ආදී ප්‍රත්‍යක් සම්පාදනය වෙනවා නම් ඒ ප්‍රත්‍ය කියලා කියන එක අතිශය පිරිසිදුයි කියලා කියනවා. ඒක ව්‍යාදි රූප සමත්ථංචස්ස පූතිහරීට කී චතුමදුරේ සුප්පන්නේසු චතුමදුරං අඤ්ඤේප සබ්‍රහ්මචාරිනෝ පරිපුඤ්ජිස්සන්තිති චින්තිත්වා හරීට කී කණ්ඩමේව පරිපුඤ්ජමානස දුතං සමාදානම් පරිපූර්ණම් ඔන්න කියනවා දුතාංග සමාදන් වෙලා දුතාංග ආරක්ෂා කරන කෙනාගේ ගුණාංගය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනවා. ඒක ව්‍යාදි රූප සමත්තංචස්ස පූති පූතිහරීට කී චතුමදුරේ සුප්පන්නේසු. දැන් ඔන්න යම්කිසි රෝගයක් සම්පා රෝගයක් දුරු කරගන්න සමනය කරගන්න හැකියාවක් තියෙන පූතිහරීටකී පූතිහරීටකී කියලා කියන්නේ පූතිමුත්ත බෙහෙසජ්ජය කියලා කියන එක. පූතිමුත්ත බෙහෙසජ්ජය කියලා කියන්නේ අරලු ගවමුත්‍රෙහි දාලා පල් කරලා සකස් කරගත්ත බෙහෙත කියලා කියන එක. ඒකට පූතිහරීටකී කියලා කියන්නේ ඒකට පූතිමුත්ත බෙහෙසජ්ජය. චතුමදුරේසු චතුමදුර කියලා කෙනෙක් අපි දන්නවා චතුමදුර කියන බෙහෙත. ඒතර මෙන්න මේ පූතිමුත් බෙහෙ සජ්ජත් චතුමදුරත් කියන දෙක ඉපදුනහම චතුමදුරං අඤ්ඤේපි සබ්බ්‍රහ්මචාරිනෝ පරිපුඤ්ජසිතීති. චතුමදුර කියලා කෙනෙක් අනෙක් සබ්‍රහ්මචාරින් වහන්සේලා පරිභෝග කරයි කියලා චින්තිතවා හිතලා හරීතකී ඛණ්ඩමේ පරිවිඳමානස තමන් අර පූතිමුත් බේසජ්ජේ අරුණ කැලලක්ම පරිහරණය කරනවා ආන් එහෙම කරන කෙනාට දුතාංග සමාදානම් පරිපතිරූපං හොතේ. එයාට දුතාංග සමාදානය කියලා කියන එක සුදුසුයි කියලා කියනවා. දැන් අපිට ගිලම්පසක් විදිහට බෙහෙතක් විදිහට ಜಾති දෙකක් තිබෙනවා. එකක් තමයි පූති හරීරිකේ. පූති හරීරිකේ කියලා කියන්නේ පූතිමුත් බෙහෙසජ්ජේ. දැන් මෙතනදී සංවාදයක් විවාදයක් තියෙන සමහරලාට මේ පූතිමුත් බෙහෙසජ්ජේ කියන්නේ මොකක්ද කියලා දැන් මේ වාගේ තැනකදී අපි තාමත්ම පැහැදිලි පූති හරීරිකේ කියන වචනය පැහැදිලි කරලා තියෙනවා. හරීටිකී කියලා කියන්නේ අරලු වලට. ඒතර පූති හරීටිකී කියලා කියන්නේ පවකරපු අරලු කියලා කියන එක. එතකොට පූති මුත්ත දෙහිසජ්ජය කියලා කියන්නේ ස්වමුත්‍රයය කියන අදහසක් තියෙනවා. ස්වමුත්‍රය කියන එක පූති මුත්ත දෙහිසජ්ජයට ගැලපෙන්නේ නැහැ කියන එක මෙතනදී ඉතාමත්ම පැහැදිලිව අපිට පේනවා. මේ පේන තැන තමයි අපිට සොයමුත්‍රය කියලා කියන එක විශේෂයෙන් උපදින්න දෙයක් නෑ බෙහෙතක් වශයෙන්. ඒක ඉතින් කවුරුත් ගාව හැම කෙනෙක්ටම ඇති තමන් සතු දෙයක්. දැන් මෙතනදී බොහොම පැහැදිලිව පූති හරීටිකී චතුමදුරේ සුප්පන්නේසු කියලා කියන භික්ෂුවකට බෙහෙත් දෙකක් ලැබෙනවා. ලැබෙන බෙහෙත් දෙක මොකක්ද? එකක් තමයි පූති හරීටිකේ, ඒ කියන්නේ පූතිමොත් බෙහෙත්ජ්ජය, අනිත් එක තමයි චතුමදුර. මේ දෙකම ඇති වුනහම කල්පනා කරනවා චතුමදුර කියලා කියන එක ඉතින් අනෙක් ස්වාමීන් වහන්සේලාත් පරිහරණය කරනවා. ඒ නිසා මට ඉතින් අරලු කඩක් මේ පූතිමොත් බෙහෙත්ජ්ජේ එන අරලු කඩම හොඳයි. එහෙම හිතලා අන්න ඒ වික්ෂුන් වහන්සේ මේ අරමුණු කොටම පරිහරණය කරනවා. ඒ අරමුණු කොටම පරිහරණය කරනවා නම් ඒ වාගේ අල්පේච්ච භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ දුතාංග සමාදානය කියලා කෙනෙක් සුදුසුයි කියලා කියනවා. එහෙම තත්වයකදී තමයි එහෙම ගුණයක් තියෙන කෙනෙකුට තමයි දුතාංග සමාදානයක් කරන්න පුළුවන් වෙන්නේ කියලා කියන්නේ. ඒ සහි උත්තම අරිවංශිකෝ භික්ඛු වික්කුති විචිතු මේ වාගේ පුද්ගලයෙක්ට උත්තම ආර්යවංශික භික්ෂුවක් කියලා කියනවා. ඉතින් ආර්යවංශ ප්‍රතිපදාව පිළිබඳව ආර්යවංශ සූත්‍රයේ සඳහන් කරන ආර්යවංශ ප්‍රතිපදාව පිළිබඳව අර්ථ කතා ඇසුරෙන් ඊටාම විස්තරාත්මක අපි දැනගත යුතුයි. මේ වාගේ තැනකදී මේ විදිහට ඊටාමත්ම අල්පේච්ච වෙලා Tamanට ලැබෙන බෙහෙත් දෙකෙන් මේ පූතිමුත් බෙහෙසජ්ජේ කොටසයි චතුමදුරයි කියන බෙහෙත් දෙකක් ලැබිච්ච අවස්ථාවේදී අනිත් භික්ෂුන් වහන්සේලා තියානේ චතුමදුරට කැමතිනේ උන්වහන්සේලා චතුමදුරු පරිහරණය කරයි මම පූතිමුත්තු බෙහෙසජ්ජේ පරිහරණය කරනවා කියන අදහසින් යුතුව තමන් ඒ විදිහට පූතිමුත්තු බෙහෙසජ්ජේ පරිහරණය කරනවා නම් ආන්ගේ භික්ෂු උතුම් ආර්ය වංශික භික්ෂුවක් කියලා සඳහන් කරනවා. ඒ වගේම අපිට පැහැදිලි කරනවා යේ පනේතේ චීවරාදීව පච්චයා තේසු යක්ෂ කස්සචි විපුනෝ ආජීවම් පරිසෝදින් තස්ස චීවරේච පිණ්ඩපාතේච නිමිත්තෝ භාස පරිකතා විඤ්ඤාති වෙන වට්ටම්ති. ඔන්න දැන් ආජීව පාරිශුද්ධ සීලය සම්පාදනය කරද්දී අපි ඊළඟට අවධානය යොමු යොමු කරන්න ඕනේ කාරණේ ගැන කියනවා. යේපනේති චීවරාදී පත්‍ය යම් මේ සිවුරු ආදී පත්‍ය තියෙනවා නම් තේසු ඒව අතරින් යස්ස කස්සකි බික්කුණෝ ආජීවම් පරිශෝධෙන් තස්ස ආජීව පිරිසිදු කරන්නා වූ යම් කිසි භික්ෂුවකට චීවරේච පිණ්ඩපාතේච නිමිත්තෝ බාස් පරිකතා විඤ්ඤාතිය නමට්ටන්ති. සිවුරු පිළිපදව පිණ්ඩපාතේ පිළිපදව නිමිත්ත ඕභාස පරිකතා විඤ්ඤාති කියන මෙන්න මේ දේවල් සුදුසු නැහැ කියලා කියනවා. ඒක මොකක්ද නිමිත්ත කියලා කියන්නේ මොකක්ද ඕභාස කියලා කියන්නේ මොකක්ද පරිකතා කියන්නේ මොකක්ද විඤ්ඤාති කියන්නේ. ඉතින් මේ කරුණු හැම එකක්ම අපි කලින් කතා කරලා දැන් බලන්න මේ සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් කියන තැනදී මේ සීලේ පැහැදිලි කරගන්න ගියාම ඉන්නකම් සප්ත විසුද්ධිය අපි සීල විසුද්ධිය සම්පාදනය කරගන්න ගියාම දැන් අපිට මේ කොටසේදී මේ ප්‍රකීර්ණ කතා කොටසේදී කියන්නේ කොයි විදිහටද මේ චතුපාරිශුද්ධ සීලය අපි සම්පාදනය කරගන්නේ කියලා. ඒ චතුපාරිශුද්ධ සීල සම්පාදනය කරගන්නේ කොයි විදිහටද කියලා කියනකොට එතනට මේ චතුපාරිශුද්ධ සීලයට අවශ්‍ය වෙන සංකල්ප පිළිබඳව කලින් අපිට පැහැදිලි කරා. දැන් නිමිත්ත කියලා කියන්නේ මොකක්ද කියන එක කලින් පැහැදිලි කරා. ඕභාස කියන්නේ මොකක්ද කියලා කලින් පැහැදිලි කරා. පරිකතා කියන්නේ මොකක්ද කියලා කලින් පැහැදිලි කරා. විඤ්ඤාප්ති කියන්නේ මොකක්ද කියලා කලින් පැහැදිලි කරා ආජීව පාරිශුද්ධ සීලයේ අර්ථය. දැන් කියනවා ආජීව පිරිසිදුව රකින්න භික්ෂුවක් භික්ෂුවකට චීවර පිණ්ඩපාත කියන මෙන්න මේ දෙක පිළිබඳව නිමිත්ත ඕභාස පරිකතා විඤ්ඤාති කියන දේවල් සුදුසු වෙන්නේ නැහැ කියලා කියනවා. හරි. ඒතර සිවුරු සහ පින්නපාත කියන දෙකට නිමිත්ත ඕභාස පරිකතා විඤ්ඤාති කියන තුනම සුදුසු නෑ කියලා කියනවා. මොන බලන්න අපි දැන් මේක හරියට බොහොම පැහැදිලිව අපි මේවා එකින් එකක් වෙන් කර ගන්න ඕනේ. දැන් සිවුරු සහ පින්නපාත කියන ප්‍රත්‍ය දෙක ගැන තමයි මේ කියන්නේ. ඒතර චීවර පින්නපාත කියන දෙකට. මේ දෙකට නිමිත්තත් සුදුසු නැහැ, ඕභාසත් සුදුසු නැහැ, පරිකටත් සුදුසු නැහැ, විඤ්ඤාත්‍යත් සුදුසු නැහැ. ඉතින් මොකක්ද නිමිත්ත කියලා කියන්නේ? නිමිත්තන් නාම පච්චේ උද්දිස්ස යතහ අදිප්පහය ඥායති. ඒවන් නිමිත්ත කම්මං. ප්‍රත්‍ය උදෙසා තමන්ගේ අදහස තේරෙන විදිහට යම්කිසි කරන දෙයක් තමයි නිමිත්ත කර්මයක් කියලා කියන්නේ. කියන්නේ තමන්ගේ ප්‍රත්‍ය උදෙසා තමන් තමන්ට අවශ්‍ය යම්කිසි ප්‍රත්‍යක් ඒක අනෙක් අයට තේරෙන විදිහට මොකක් හරි දෙයක් කරනවා. අන්න ඒකට කියනවා නිමිත්ත කර්මයක් කියලා. ඕභාසෝනාම උජුකමේව අකතෙත්වා යතහ අදිප්පහය විභූති හොති එවං ඕභාසන. ඕභාසෝ කියලා කියන්නේ ඍජුවම කියන්නේ නැතුව තමන්ගේ අදහස ප්‍රකට වෙන විදිහට වක්‍රව යමක් කියනවා. මම කියන ඕභාස කියලා. පරිකතා කියන්නේ පරියායක කතනම් පරියායක නිමිත්තෝ භාස පරිකතා විඤ්ඤාති කියන මෙන්න මේ තුනම සුදුසු නැහැ කියලා කියනවා. සේනාසනයට ආවහම සේනාසන පිළිබඳව කියනවා සේනාසනේ පන අපරිග්‍රහිත දුතංගස්ස නිමිත්තෝ භාස පරිකතා වත්තන්ති. දුතංග පරිහරණය කරන්නේ නැත්නම් දුතංග සමදන් වෙලා නැති වික්ෂුවකට නිමිත්ත ඕභාස පරිකතා කියන තුන සේනාසන පිළිබඳව කැපයි කියලා කියනවා. එතකොට බලන්න අපි සිව්පිරිසුදු සීලය සම්පාදනය කරගනිද්දී මේ ආජීව පාරිශුද්ධ සීලය සම්පාදනය කරනකොට අපි මෙන්න මේවා දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න භික්ෂුවක් මේවා දන්නේ නැතුව තමන් තමන්ගේ සීලය රැකලා අපි නිවන් දකින්න උත්සාහ කරනවා නම් ඒත් අපි කියනවා අපිට නිවන් දකින්න බෑ කියලා. මේ කල් නිවන් දකින්න බෑ කියලා. බැරි වෙන්න හේතුව තමයි අපි මේ දේවල් හරියට පිළිපදින්න නිසා. ඒ නිසා හරියට පිළිපදිනවා නම් අපිට මේ භවනා මාර්ගයේ පිරිසිදුව තියෙනවා. එතකොට චීවර පිටපාත කියන ප්‍රත්‍ය දෙකට නිමිත්තක් සුදුසු නෑ, ඕභාසක් සුදුසු නෑ, පරිකටක් සුදුසු නෑ, විඤ්ඤාත්යක් සුදුසු නෑ. ඒ වෙනකොට හැබැයි සේනාසන කියන ප්‍රත්‍යයට ආවහම අපට කියනවා දුතාංග සමාදන් වෙලා නැත්තම් යම් කිසි විදිහකට දුතාංග සමාදන් වෙලා තියෙනවනම් එතකොට මේ දේවල් සුදුසු නෑ වෙන්න පුළුවන්. දුතාංග සමාදන් වෙලා නැත්තම් නිමිත්ත, ඕභාස, පරිකතා කියන තුන සුදුසුයි කියලා කියන. හැබැයි විඤ්ඤාත්ය කියන එක සුදුසු නෑ. ඒතර විඤ්ඤාත්ය කියන්නේ අපිට පවරලා නැති කෙනෙක්ගෙන් ඉල්ලනවා කියන එකයි. ඒක විඤ්ඤාතිය. ඒතර පැවරු නොපැවරු කෙනෙක්ගෙන් ඉල්ලීම කියන එක සෙනසුන් සම්බන්ධයෙන් ඒක අකපයි කෙලින්ම. හැබැයි සෙනසුන් සම්බන්ධයෙන් අපිට කියනවා නිමිත්තෝවාස් පරිකතා කරන්න නැහැ කියලා කියනවා. එතකොට කොහොමද ඒකේ පිළිබඳව උදාහරණයක් අපිට දෙනවා. තත් නිමිත්තන් නාම සේනාසනත්තම් භූමි පරිකම්මාදීනී කවං තස්ස කිම්මන්තේ කරියති කෝ කරාපේතිති ගිහිති ගිහිහි උත්තේන කෝචීති පටිවචන යම් වාපනඤ්ඤම්පි ඒ රූපං නිමිත්ත කම්ම. මොන නිමිත්ත කියලා කියන එක අපිට පැහැදිලි කරන කොහොමද? සේනාසනත්තම් භූමි පරිකම්මාදීනී කරොන් තස්. ඔන්න දැන් භික්ෂුවක් ඉන්නවා සේනාසනයක. උන්වහන්සේ ඉඳලා ගිහියය එනවා දකින්නකොට ඒ ගිහියයක දකින්ද ඉතාලම ඉක්මනට යම් කිසි සේනාසනයක් හදන්න, කුටියක් හදන්න, භූමි පරිකරණයක් කරන්න පටන් ගන්නවා. අපි හිතමු බිම කූඤ්ඤ ගහනවා, නූල් අදිනවා. අර මිනිස්සු එනවා එන වෙලාව බලලා මේ මිනිස්යන්ට තේින්න බිම කුටියක් හදන්න නූල් ගහනවා, මනිනවා මේ දේවල් කරන්න පටන් ගන්නවා. ඉතින් ඒවා කරනකොට අර පැත්තෙන් ගිහියයි එනවා. ගිහියයි ආවහම අහනවා කිම්බන්තේ කරියති කෝකාරා කෝකාරාපේති ස්වාමීනි මොකද්ද නුඹහන්සේ කරන්නේ කවුද මේක මේකට දායකයෙක් ඉන්නවද කවුරු කරවන කෙනෙක් ඉන්නවද කියලා අහනවා. ඇහුවහම කියනවා න කෝචීති පටිවචන. මේවා ඉතින් අපිට කරලා දෙන්න කවුරුත් නැහැ කවුරු කරලා දෙන්න. ඉතින් අපිම කරගන්නවා තමයි. මේවට දායකයෝ නැහැ කියලා කියනවා. අම දැන් ගිහි පුද්ගලයා එනවා දකින්නකොට ඒ පුද්ගලයාට නිමිත්තක් ඇති කරනවා. ප්‍රත්‍ය උදෙසා ඒ භික්ෂුන් වහන්සේගේ අදිප්පාය තේරෙන විදිහට යම්සි නිමිති කර්මයක් කරනවා. කොහොමද? ගිහි පුද්ගලයා එනවා දකින්නකොට ඒ පුද්ගලයාට පේන්න කුටියක් හදන්න බිම නූල් ගහනවා. එහෙම නැත්නම් බිම කොටනවා. ෆවුන්ඩේෂන් එක හදනවා. මේවා යම් කිසි දෙයක් කරනවා. එතකොට ගිහි පුද්ගලයා එනවා. ආවහම ඇවිල්ලා අහනවා අනේ ස්වාමීනි මේක කුටියක් හදන්නද බලාපොරොත්තු වෙන්නේ. ඔව් නෙමෙයි කුටියක් හදාගන්න. ඉතින් ස්වාමීනි ඔය කුටිය හදන්න කවුරුද දායකයෙක් ඉන්නවද ඉදිරිපත් වෙලා? අනේ නෑ කොහෙද දායකයෝ? අපි මේ මේ අවශ්‍ය දේවල් හොයාගෙන අපි අපි මේ ටික ටික කරන්නේ. අපිට මේකට දායකයෙක් නෑ කියලා කියනවා. අන්න ඒ කිව්වහම මේ පුද්ගලයා කල්පනා කරනවා නම් මම මේකට දායක වෙන්නත් කියලා. අන්න ඒ දායක වීම සේනාසනේ සඳහා කැපයි කියලා කියනවා. සේනාසනේ සඳහා එහෙම කරාට කමක් නැහැ. හැබැයි චීවර සඳහා එහෙම කරන්න බෑ. පින්ඩපාත සඳහා එහෙම කරන්න බෑ. අපි හිතමු මිනිස්සු එනවා දැකලා ඒ මිනිස්සුන්ට පේන්න වික්ෂුවක් Tamange සිවුර සිවුරට අඬ දානවා. සිවුරට යම්කිසි කෑල්ලක් ඉරිච්ච තැනකට කෑල්ලක් අල්ලනවා. අර මිනිස් වෙනවා දකින්නකොට. එතකොට මනුස්සය ඇවිල්ලා කතා කළා අනේ ස්වාමීන් සිවුර ඉරිලා නේද? මේ සිවුරක් අරන් දෙන්න කෙනෙක් නැද්ද? අනේ නෑනේ කවුරුත් සිවුරක් අරන් දෙන්න අපිට. හුඟ කාලෙකින් සිවුර හම්බුන්නේ නෑනේ. අන්න සිවුරක් පූජා කරනවා. ඒ සිවුර ඒක අකටයි පරිහරණය කරන්න. ඒක පරිහරණය කරන්න අපයි. නිමිත්තෙන් උපදින සිවුරු අකටයි. නිමිත්තෙන් උපදින පින්ඩපාතය අකටයි. <coughs> මේ නිසා චීවර පින්ඩපාත කියන දෙකට නිමිති ඕභාස පරිකම්ම විඤ්ඤාති කියන මේ පරිකතා විඤ්ඤාති කියන මේ හතරම අකපයි. හැබැයි සේනාසනයේදී විඤ්ඤාතිය විතරයි අකප. නිමිත්ත ඕභාස පරිකතා කියන තුන කැපයි. ඊට පස්සේ ඔන්න මොකක්ද ඕභාසය කියන්නේ? සේනාසන සම්බන්ධයෙන් ඕභාසයට නිදසුනක් අපිට දක්වනවා. ඕභාස වුණාම උපාස්කා තුම්හිකින් වසතාති. ඉතින් උපාසක මහත්තුරු වෙනවා සීනාසෙන්. ආව මහානා මේ උපාසක මහත්තුරු කොහෙද ඉන්නේ? අනේ ස්වාමීනි අපේ ගෙදර පාසා දීවන්තේ අපේ ගෙදර තට්ටුකයක් අපි අහවල් ගන්න අර අහවල් අසවල් අසවල් ප්‍රදේශයේ අර තට්ටු ගෙදරක් තියෙන්නේ. ඒක අපේනේ. එතන ඉන්නේ කියලා කියනවා. ඉතින් ඒ වෙලාවේ වික්ෂුන් වහන්සේ කියනවා බික්කූණම් පන උපාසිකා පාසාදු නවත්තටි කියලා කියනවා. වික්ෂුන් වහන්සේලාට ඉතින් ප්‍රාසාද කැප නැහැනේ. කැපයි නම් ඉතින් ගිහිව හදලා දෙන්න දෙපේ. භික්ෂුන් වහන්සේලාට ඉතින් තට්ටු ගෙවල් කැප නැහැ. පාසාද කියලා කියන්නේ තට්ටු නිවාස කියලා කියන එක. තට්ටු ගෙවල්. එතකොට භික්ෂුන් වහන්සේ කියනවා අර උපාසක මහත්තයාට භික්ඛූනම් පන උපාසක පාසාදුන රට්ටති. භික්ෂුන් වහන්සේලාට ඉතින් මේ පාසාද කියන ඒවා කැප නැහැනේ. කැපයි නම් ඉතින් භික්ෂුන් වහන්සේලා හදලා දෙන්න ඉපයි කියෝ කියලා කියනවා. ඉතින් එහෙම කිව්වහම මිනිස්සුන්ට අන ඕභාසයක්. ඕභාසයක් කියන්නේ එළියක්. මිනිස්සුන්ට කුසලයක් කරගන්න එළියක් පහළ වෙනවා. මොකක්ද පහළ? අනේ මේ ස්වාමීන් වහන්සේට හොඳ කුටියක් හදලා දෙන්න ඕනේ. මේ ස්වාමීන් වහන්සේ වෙන හොඳ කුටියක් අවශ්‍ය වෙලා තියෙනවා. නමුත් ඒක හදලා දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි හදලා දෙන්න ඕනේ. අන්න ඕභාසයක්. ඒ ඕභාසයෙන් ලැබෙන සේනාසනය ඒක අකප නැහැ භික්ෂුවකට. දුතාංග සමාදන් වෙලා නැත්නම් ඒක අකප නැහැ. ඒ නිසා ඒක පරිහරණය කරන්න පුළුවන්. ඒකට කියන ඕභාස කියලා. පරිකතා කියලා කියන්නේ කෙලින්ම ඉතින් පරයායෙන් උපාසක මහත්තුරු ආවම් පරයායෙන් කියනවා. භික්ෂු සංඝස සේනාසන සම්බාධම් භික්ෂුන් වහන්සේලාගේ සේනාසනේ දැන් බොහොම ගරා වැටලා තියෙන්නේ බලන්නකො ඉතින් මේක ගරා වැටලානේ මේක මේ තෙමෙනවනේ ඉතින් මේ විදිහට තමන්ගේ සේනාසනේ තියෙන අඩුපාඩු ගැන මිනිස්සු ආවම කියනවා ඉල්ලන්නේ නැහැ අඩුපාඩු ගැන කියනවා කිව්වහම ඒක පర్యాయෙන් ඉල්ලීමක් හා සමානයි ඉතින් ඒ නිසා අන එහෙම එකකුත් සේනාසන සම්බන්ධයෙන් දුතාංග සමාදන් වෙලා නැති භික්ෂුවකට ගැලපෙනවා කියලා කියනවා හැබැයි දුතාංග සමාදන් වෙලා ඉන්නවා නම් තමන් තමන් දුතාංගයට සේනාසන සම්බන්ධ දුතාංග තමන්ට තියෙනවා නම් දැන් සේනාසන සම්බන්ධයෙන් තියෙනවා තමන්ට තමන්ට ලැබෙන සේනාසනේ තමන් පරිහරණය කළ යුතුයි කියන යථා සත්‍තිකාංගේ මට මතක විදිහට ඒ වගේ දුතාංගයක් තියෙනවා තමන්ට ලැබෙන සේනාසනේ තමන් පරිහරණය කරන්න ඕනේ ඒ වෙනත් සේනාසනයක් අපි ඒ සඳහා සොයාගන්න යනවා නම් Tamanට මේ සේනාසනේ සුදුසු නැහැ කියලා වෙනත් සේනාසනයක් සොයාගන්නවා නම් ඒ තුල දුතාංගය කැඩෙනවා. ඒතර එහෙම දුතාංගයක් තියෙනවා. එතකොට ඒ දුතාංග සමාදන් වෙලා ඉන්න කෙනාට මේ නිමිත්තෝපස පරිකාතාවලින් සේනාසනයක් සම්පාදනය කරගත්තොත් තමන්ගේ දුතාංගය අපිරිසිදු වෙනවා. ඒ නිසා මේ කියන්නේ දුතාංග සමාදන් වෙලා නැති කෙනෙකුට තමන්ගේ සේනාසනය පිළිබඳව නිමිත්තෝපස පරිකතා කිනියා කරාට කමක් නැහැ. හැබැයි විඤ්ඤාණය කරන්න බැහැ. විඤ්ඤාතිය කියන්නේ තමන්ට පවරපු නැති ගිහියෙකුට පවරපු නැති පුද්ගලයෙකුට තමන්ට ඥාතිත් නොවන පවරලත් නැති පුද්ගලයෙකුට තම කෙලින්ම කියන මට අනික් කුටියක් හදලා දෙන්නකෝ කියලා. එතකොට මේක සුදුසු නෑ. ඉතින් භික්ෂුන් වහන්සේලා තමන්ගේ සීලය සම්පාදනය කරගෙන ඉතින් මේ කරුණු කෙරෙහි අතිශය අවධානය යොමු කරන්න ඕනේ. භික්ෂුණාසලා කල්පනා කරන්න ඕනේ. සමහර වෙලාවට සමහර වෙලාවට තමන්ගේ නොදැනුවත් භාවය නිසා අපි හිතමු තමයි ගිහි කාලේ හිතමිතුරු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි පැවැරීමක් කරලා නැහැ. ගිහි කාලේ හිතෙන විතර කෙනාට අපිට නොයෙක් නොයෙක් දේවල් ගිහි කාලේ කියන්න පුළුවන් හැබැයි පැවිදි වෙලා කියන්න බෑ. ඒ නිසා නම් පැවිදි වෙලා ඒ අයගෙන් අපි යම් ප්‍රත්‍යක් ඉල්ලනවා නම් පැවැරීමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. පැවැරීමක් නැති වෙලාවකදී ප්‍රත්‍යක් ඉල්ලන්න බෑ. විඤ්ඤාතිය සුදුසු නැති නිසා. හැබැයි කියනවා බෙහෙසච්චේ සබ්බන්ති වත්තති. බෙහෙත් කියන ගිලානපච්චේ බෙහෙසජ්ජ පරික්ඛාර කියන මේ ප්‍රත්‍යතාවහම නිමිත්ත, ඕභාස, පරිකපා, විඤ්ඤාති කියන මේ ඕන දෙයක් ගිලම්පස් සඳහා කැපයි. ගිලම්පස් කියලා කියන්නේ යම් කිසි අසනීපයක් වුණාම ඒ සඳහා ලබා ගන්නා වූ බෙහෙතක් කියලා කියන එක. එතකොට එහෙම නැතුව අපිට අපි නිකන් අර විනෝදයට වළඳන ගිලම්පස තියෙනවනේ. විනෝදයට වළඳන ගිලම්පස නෙවෙයි මේ කියන්නේ. ගිලම්පස කියලා කියන්නේ ඇත්තටම තමන්ගේ යම්කිසි රෝගයක් ඇති වුනහම ඒ රෝගය සංසිඳවා ගැනීම සඳහා වළඳන්නා වූ ගිලන්පසක්. ඒ ගිලන්පසක් සඳහා නිමිත්ත උපාස පරිකතා විඤ්ඤාති කියන ඕනෙම දෙයක් කැපයි කියලා කියනවා. හැබැයි මේ පිළිබඳව ඔන්න වාදයක් තියෙනවා. එක්තරා විදිහකට සූත්‍රාන්තික භික්ෂුන් වහන්සලත් විනේද භික්ෂුන් වහන්සලත් අතර ඇතිවෙච්ච යම්කිසි මත ભેදයක් පිළිබඳව බුද්ධඝෝෂ මහා සම්පාදයන් වහන්සේ අපිට විසුද්ධි මාර්ගයේ යම්කිසි මඟ පෙන්වීමක් කරනවා. කොහොමද? තතහ උප්පන්නං පන බෙහෙසජ්ජං. තතහ උප්පන්නං කියලා කියන්නේ අර නිමිත්ත, පරිකතා, ඕභාස විඤ්ඤාති කියන මේ මේ හතර ආකාරයෙන් දැන් බෙහෙත් ඉපදුනාට කමක් නැහැ කියලානේ. බෙහෙත් ඔය නිමිත්ත විදිහට පරිකතා විදිහට ඕභාස විඤ්ඤාති කියන හතර ක්‍රමයට ඉපදුනාට ඒක වටිනවා කියලා කිව්වා සුදුසුයි කියලා කිව්වා පරිභෝග කරන්න. එහෙම ඉපදිච්ච බෙහෙතක් රෝගේ ූපසන්තේ තමන්ගේ රෝගේ සංසිඳුනහම දැන් අපි හිතමු අපිට අසනීපයක් ඇති වෙනවා අපි හිතමු සේමා මාරුව කෙනෙකුට. යම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට සේමා මාරුව. සේමා මාරුව නිසා ඉල්ල ගන්නවා යම්කිසි සේමට හරියන බෙහෙතක්. පස් පංගුව පැකට් එකක් කඩේට ගිහින් ඉල්ල ගන්නවා. එතකොට සල්ලි ගෙවන්නේ මේක විඤ්ඤාත්තියට යනවා. හැබැයි විඤ්ඤාත්තිය වුණාට අපිට කියන බෙහෙත් සඳහා විඤ්ඤාත්තිය කැතයි කියලා. ඒ නිසා පස් පංගුව පැකට් එක ඉල්ලගෙන ඒක තම්බලා වැළඳුවයි කියලා ආජීව පාරිශුද්ධ සීලෙන් අපිරිසිදු වෙන්නේ නැහැ. හැබැයි කියනවා අහන ප්‍රශ්නයක් ඒ විදිහට ලබාගත්තු මේ පස්පංගු පැකට් එක මේ බෙහෙසජ්ජය රෝගී රූපසන්තය දැන් සෙනමාරු හොඳ වුණා දැන් ප්‍රകൃතිමත් දැන් ඊළඟ දවසක මේ පස්පංගු පැකට් එක තම්බල බලන්න පුළුවන් පරිපුඤ්ජිතින් වට තින වට තීති මේ මේක පරිභෝග කරන්න සුදුසුද නුසුදුසුද කියලා ප්‍රශ්නයක් ඇති වුණා කියලා කියනවා තත්ත විනයදරා. ඉතින් මෙතනදී ඔන්න විනයදර භික්ෂුන් වහන්සේලා එක මතයක් දරනවා සූත්‍රාන්තික භික්ෂුන් වහන්සේලා තව මතයක් දරනවා. විනයදර භික්ෂුන් වහන්සේලා කියන භගවතා ද්වාරන්දින්න භාග්‍යතුන් වහන්සේ මේකට දොරටුවක් දීලා තියෙනවා. නිසා මොකද දොරටුවක් දීලා කියලා කියන්නේ රෝග ශීර්ෂයෙන් පරිභෝග කරන්න දොරටුවක් දීලා තියෙනවා. තස්මා වට්ටති ඉති වලතේ. ඒ හින්දා ඒක සුදුසුයි කියලා කියන නිසා කොහොමද රෝගේ සංසිඳුනහම උනත් ඒක වැළඳුවට කමක් නැහැ. ආපත්‍යක් වෙන්නේ නැහැ කියලා කියන විනයදර භික්ෂුන් වහන්සේලා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පින්ඩපාතේට අපිට කියවන නිමිත්තෝ බාස් පරිකතා විඤ්ඤාති කියන හතරම අකපයි කියලා. ඒතර ඔතන අපි නිමිතියෝ බාස් පරිකතා විඤ්ඤාති ආදී නමක් අරගෙන පරිහරණය කරනවා නම් ඒකෙදි අපිට ආපත්‍තිත් වෙනවා. යම් විදිහකට අපි විඤ්ඤාත්යක් කරලා පින්ඩපාතේ ලබා ගන්නවා. ඒ විඤ්ඤාත්ය කරලා ලබාගත පින්ඩපාතේ වළඳන පිටක් පිටක් පාසා අපිට වික්ෂුන් වහන්සේලාට සිල්පදයක් කැඩෙනවා, ඇවතක් වෙනවා. හැබැයි බෙහෙත වළඳද්දී ඇවත් වෙන්නේ නැහැ. ඇයි බෙහෙත සුදුසු එකට ඉඩක් දීලා තියෙනවා. දැන් කියනවා රෝගී සංසිඳුනහම මේ බෙහෙත වළඳන්න පුළුවන්. විනේදරි භික්ෂුනාසල කෙනා භාග්‍යතුන් වහන්සේ රෝග ශීර්ෂයෙන් පරිභෝග කරන්න දොරටුවක් දීලා තියෙන නිසා රෝගී සංසිඳුනහම උනත් මේක පරිභෝග කරන්න සුදුසු ආපත්‍යක් වෙන්නේ නැහැ කියලා කියනවා. සූත්‍රාන්තික වික්ෂුන්වහන්සලා අනෙක් පැත්තෙන් වෙන මතයක් ගේනවා කියනවා කිංචාපි ආපත්‍ති නොහොති එක්තරා විදිහකට ආපත්‍යක් නම් වෙන්නේ නැහැ තමයි සූත්‍රාන්තික භික්ෂුන් වහන්සේලා කියනවා රෝගයක් තියෙන කාලේ ඉල්ලලාගත්තු බෙහෙත රෝගේ සංසිඳුනහම පරිහරණය කරාට ආපත්‍යක් නම් වෙන්නේ තමයි. හැබැයි ආජීවම්පන කෝපේති. ඒ නිසා හැබැයි ආජීවය කියන එක කෝපේ භාවයට පත් වෙනවා. ඒ නිසා සුදුසු නැහැ කියනවා. ඒතර මේ කියන්නේ ඇත්තටම සල්ලේක ප්‍රතිපදාවේ ඉන්නා වූ භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ සල්ලේකේ කෝප්‍ය භාවයටපත් වෙනවා කියන එකයි මෙතනදී කියන්නේ. ඒකයි ආජීවී කෝප්‍ය වෙනවා කියලා කියන්නේ ආජීවී කිපෙනවා කියලා කියන්නේ. සල්ලේක ප්‍රතිපදාවේ ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙකුට මේ තමන් රෝගී සංසිඳුනහම අර විඤ්ඤාතින් ලබාගත්තු බෙහෙත පරිහරණය කරනවා කියන සුදුසු නැහැ කියලා කියනවා. ඒ නිසා ඒ වගේම මෙතනදි කියනවා සේනාසන පටසංයුක්ත දුතංග දරස නිමිත්තාදය වෙන වර්තන්ති විකලදන්ති. සේනාසන පටසංයුක්ත දුතංග ධර්ම කෙනාට නිමිත්තාදී සුදුසු නැහැ කියලා කියනවා. පදඤ්ඤ දුතංග දරස්සාපි නවට්ට කීවාති අපේ තවත් සමහර කට්ටිය කියනවලු අනෙක් දුතංග සමාදන් වෙච්ච අයටත් මේ සේනාසන සම්බන්ධ නිමිත්තෝපාසාදී සුදුසු නැහැ කියලා කියනකොට මේ විසුද්ධි මාර්ග ටීකාවේ මත් දෙකක් ඉදිරිපත් කරනවා. ඒතර අපි පැහැදිලි කරගත්තොත් එහෙම දැන් අපිට සිව්පස්සේ පිළිබඳව සඳහන් කරා චීවර පින්නපාත කියන දෙකට නිමිත්ත ඕභාස පරිකතා විඤ්ඤාත් කියන මේ හතරම අකපයි. සේනාසන සඳහා විඤ්ඤාත්ය විතරක් අකපයි නිමිත්ත ඕභාස පරිකතා කියන තුන කැපයි. බෙහෙත් සඳහා මේ හතරම කැපයි. හැබැයි ඒ බෙහෙත් සඳහා හතරම කැපයි වුණාට රෝගයක් තියෙන වෙලාවේදී මේ අකප ක්‍රම මේ ක්‍රමවලින් මේ නිමිත්තෝ භාග පරිකතා විඤ්ඤාති කියන ක්‍රමවලින් ලබාගත් බෙහෙත රෝගී සංසිඳුනහම පරිහරණය කරොත් එහෙම ඇවතක් නම් වෙන්නේ නැහැ. හැබැයි කෙලෙස් ලියාහරණ ප්‍රතිපදාව කෝපි භාවයටපත් වෙනවා ආජීවී නිසා අපිරිසිදු වෙනවා ආජීව පාරිශුද්ධ ශීලයේ අපිරිසිදු වෙන්න හේතුවක් වෙනවා කියලා තමයි මෙතනදී අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා යෝපන භගවතා අනුඤ්ඤාතාපි නිමිත්තෝ බාස් පරිකතා විඤ්ඤාතිව අකරන්තෝ අප්පිච්චතාදී ගුණේ ඊව නිසාය ජීවිතක්කේපි පච්චපට්ඨිතේ අඤ්ඤත්‍රයෝ බාසාදීහි uppanna පච්චේ පටිසේවති. එතකොට කියනවා ඔන්න භාග්‍යතුන් වහන්සේ අනුදැනලා තිබුණත් මේ සේනාසන සඳහා නිමිත්තෝ බාස පරිකතා කරන්න පුළුවන්. බෙහෙත් සඳහා නිමිත්තෝ බාස පරිකතා විඤ්ඤාති කියන හතරම කරන්න පුළුවන්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අනුගැනලා තිබුණත් අපිච්චතාදී ගුණේයව නිස්සාය අල්පේච්ඡතා ආදී ගුණේ නිසා වෙන්න කියනවා ජීවිතක්කේ විපච්චපටිද තමන්ගේ ජීවිතේ නැති වෙන්න ගියත් මේ ඕබාසාදී අතහැරලම උපන්නා වූ ප්‍රතිපත්ති තමයි පරිහරණය කරන්න ඕනේ කියලා කියනවා. ඒකට කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉඩකඩක් දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉඩකඩක් දීලා තියෙනවා සේනාසන සඳහා නිමිත්තෝබස් පරිකතා පුළුවන් කියලා කියනවා. බෙහෙත් සඳහා නිමිත්තෝබස් පරිකතා විඤ්ඤාති කියන හතරම පුළුවන් කියනවා. කොහොම වුණත් කැපයි කියලා කියනවා. හැබැයි එහෙම අනුදැනලා තිබුණා අල්පේච්ඡාදී ගුණයන් ඇසුරු කරගෙන ජීවත් වෙන කෙනෙක් Taman අල්පේච්ඡාදී ගුණයන්ගෙන් යුතුව Tamanගේ පැවිද්ද කරන කෙනෙක් කියනවා. මේ ඕබාසාදීන් ඉපදෙන ප්‍රත්‍ය පරිසේවනය කරන්නේ නැතුව ඒ ප්‍රත්‍ය අතහැරලම තමයි සේවනය කරන්න ඕනේ කියලා කියනවා ජීවත් වෙන්න ඕනේ කියලා කියනවා. තමන්ගේ ජීවිතය නැති වෙන්න ගියත් තමන් ඒ නිමිත්තෝ බාග පරිකතා ආදීන් ලබා ගන්නා වූ ප්‍රත්‍ය ලබා ගන්නේ නැහැ කියලා කියනවා. ආ ඒ පුද්ගලයා ඒ භික්ෂුව පරම සල්ලේක වූත්‍ති විචිතී ඒ භික්ෂුව පරම සල්ලේක වූත්‍ති කියලා කියනවා කියලා කියනවා. උදාහරණයක් දක්වනවා ශ්‍රීයතාපිතේරෝ සාරිපුත්තෝ ඉතින් සාරිපුත්ත තෙරුන් වහන්සේ වාගේ කියලා කියනවා. ඔන්න අපිට සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව කතා වස්තුවක් කතාන්තරයක් අපිට ගෙනල්ලා දක්වනවා. කොහොමද? සෝකිරායස්මා ඒකස්මින් සමේ පවිවේකම් ගෘහයමානෝ මහා මොග්ගල්ලානත් තේරේන සද්දින් අඤ්‍යතරස්මින් ආරම්භයේ විහෙරති. ඉතින් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේක කාලයක විවේකයෙන් භාවනා වඩමින් ඉන්න කාලේ මුගලන් මහරහතන් වහන්සේත් එක්ක එක්තරා ආරණ්‍යයක වාසය කරනවලු. ඉතින් සාරිපුත්ත <clears throat> සාරිපුත මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ සමග එක්තරා ආරණ්‍යයක වැඩවාසය කරනවා. අතස්සේ එකස්මින් දිවසේ උදර වාතාබාධ උපජ්ජිත අති දුක්ඛං ජනේති. ඉතින් මේ සාරිපුත මහරහතන් වහන්සේ එක දවසක් උදර වාතාබාධයක්, බඩේ වාතාබාධයක් ඇති වෙලා ඉතාම ඒක බොහෝම අපහසුතාවයකට පත් වෙනවා කියලා කියනවා. දැන් අපිට සමහර ලාට මේ උදරයේ වාතය වැඩි වුණාම අපි කියන බඩ පුරව දාලා කියනවා බඩ පිපිලා කියනවා සමහරු. ඒ වගේ යම් යම් ආකාරයකට උදර වාතාබාධ තියෙනවා. ඒතර සාරිපුත මහරහතන් වහන්සේට මේ වගේ උදරේ වාත වාත රෝගයක් ඇති වුණා කියලා කියනවා. මහා මොග්ගල්ලාන තේරෝ සායන සමේ තස්සයන්ත උපත්හනගත. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ හවස් වෙලා සාරිපුත මහරහතන් වහන්සේ උපස්ථානයට යනවා. උපස්ථානයේ යන දකිනවා තෙරුන් වහන්සේ වැතිරිලා ඉන්නවා. ඉතින් අහනවා මොකද විස්තරය කියලා අහනවා. ඉතින් සාරිපුත මහරහතන් වහන්සේ කියන අනේ මගේ මේ බඩේ උදර වාතාබාධයක් ඇති වෙලා හරීම අපහසුයි මට කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අහනවා පුබ්බේතේ ආවසෝ කේන පහසෝති. එවත්නි ඉස්සර මේ වාගේ රෝගයක් ඇති වුණාම මොනවා හරි බෙහෙතක් අරගත දෙයක් තියෙනවද කියලා හිතුවා. ඉතින් සාරිපුත් මහ රහතන් වහන්සේ කියනවා ගිහි කාලේ මේ ආවසෝ මාතා සප්පිනොදසක්කරාදීහි යෝජිත්වා අසම්බින්න කීරපායාසං අදාසි. තියෙන මේ පහසෝති. ඉතින් මේ ඇවැත්නි මම ගිහි කාලේ නම් මට මතකයි අපේ අම්මා මට එක සැරයක් මේ වගේ මේ උතර වාතාවාතය ඇති වුණා. ඉතින් මගේ මේ බඩේ වාතය ඇති වුණාම අම්මා මොකද කරේ? ගිතෙල් මී කුක්කකුරු ආදිය එකතු කරලා ඒවා යොදලා අසම්බින්න කීරපායාසං වතුර මිශ්‍ර කරන්නේ නැතුව කිරි විතරක් දාලා කිරිවතක් හදුවා. අනේ කිරිවත දුන්නා. ඒ කිරිවත වැළඳුවම මට මගේ උදර වාතය පහව ගියා. ඉතින් මේ ගිහි කාලේ නම් එහෙම එකක් කරා කියලා මතකයි. ඊට පස්සේ පැවිදි කාලේ නම් මට එහෙම ඉතින් වෙහෙසක් යන මතකයක් නැහැ කියලා මෙන්න මෙහෙම කියනවා. ඉතින් කියනවා සෝපි ආයස්මා හෝතු අවසු සති මයිහං වා පුයිහං වා පුඤ්ඤං අත්‍යප්පේ අනුසේවල විස්සම්. ඉතින් අනේ අනේ ඇවැත්නි හොඳයි. ඉතින් ඔබ වහන්සේගේ එක්ක පිනක් තියෙනවද නැත්නම් මගේ පිනක් තියෙනවා නම් හෙට මේ කිරිබත අපිට ලැබේ. ඒ නිසා ඉතින් අපි ඔහොම ඉමු ටිකක් කියලා කිව්වා මොකදම් මහරහතන් වහන්සේ. දැන් ඉදා රාත්‍රියේ ගෙවිලා ගියා. පහවදා පිටපත් යනවා මොගලන් මහරහතන් වහන්සේ. හැබැයි මේ කතා සංවාපේ යන තැන ඉමම් පන මේසං කතා සල්ලාපං චංකමන කෝටියන් රුක්ඛී අදිවත්තා දේවතස්ත්වා. ඉතින් මේ කතා සල්ලාපේ යනකොට සක්මන කෙලවර අධිග්‍රහිත කරගත්තු දෙවි කෙනෙක් ඉන්නවා. සක්මන කෙලවර අරක්ගත්තු දෙවි කෙනෙක් ඉන්න මේ දෙවියන්ට මේ කතාව ඇහෙනවා. ඇහිලා කල්පනා කරනවා "ස්වේ අයස්ස පායාසං උපාදිස්සමයා" එහෙමනම් සාරිපුත මහරහතන් වහන්සේට මේ කිරිබත තිබුණු උන්වහන්සේට පහසුයි. ඒ නිසා හෙට අනිවාර්යෙන් කොහෙන් හරි මේ කිරිබත මම හොයලා දෙන්න ඕනේ කියලා හිතුවා. හිතලා තාවදේව තේරස උපට්ඨහක් කුලම් ගන්නවා. ඉතින් ඒ වෙලාවෙම ගිහිල්ලා තෙරුණ වහන්සේගේ උපස්ථායකලයට ගියා. ගිහිල්ලා ජෙට්ට පුත්තස සෛරම් ආවිසිට්වා පීලං ජනේසි. ඒ gedara ඉන්න වැඩිමහලු පුතාට ආවේශ වුණා. ආවේශ වෙලා එයාට යම්කිසි පීඩාවක් තරහ කියලා කියනවා. ඉතින් දැන් අපි කියන්නේ සමහර වෙලාවට යම් කෙනෙකුට අමනුෂ්‍යයෙක් වෙහිලා කියලා හින් කියන්නේ සමහර අය ඉතින් මේ වාගේ දෙවි කෙනෙක්ට පුළුවන් මිනිසෙකුට ආවේශ වෙන්න. ඉතින් මේ විදිහට මේ සක්මන කෙලවර ඉන්න දෙවි කෙනා මේ උපස්ථායක කුලයේ ගෙදර ජේෂ්ඨ පුතාට, ඒ කියන්නේ වැඩිමහල් පුතාගේ ශරීරයට ආවේශ වුණා. ආවේශ වෙලා යම්කිසි පීඩාවක් ඇති කරා. ඒ ගමන අතස්ස තිකිච්ඡා නිමිත්තන් සම්නිපදිත. ඉතින් එයාට වෙදක වෙදකම් කරන්න දැන් මේ අමනුෂික ඇති වුණාම ඉතින් කවුරු හරි වෙදදුරෙක් එක් කරගෙන ආවටක් ගාලා ඒ වෙදදුරා එක් කරගෙන ඇවිල්ලා ඉවර වෙලා අහනවා. ඉතින් මොනවද දැන් මේකට පිළියම් කරන්න ඕනේ මේ අමනුෂ්‍යයෙන් අහනවා. ඉතින් කියනවා සචේස්වේ තේරස් ඒව රූපන් නාම පාය සම්පටිආදී තම්මුංචිස්සාන. ආ හෙට සාරිපුත මහරහතන් වහන්සේ මේ මේ විදිහට කීරිබතක් හදලා දෙන්න ඕනේ. කොහොමද ගිතෙල් මීපැණි උක්කකුරු දාලා එකතු කරලා කිරි මිශ්‍ර කරන්නේ නැති අසම්බින කීර පායාසයක් හදලා දෙන්න. එහෙම හදලා දෙනවා නම් මම මේ කෙනාව අතහැරලා යනවා කියලා කියනවා. ඒ වෙලාවේ කියනවා තය අවුත්තේවි මයන් තේහානම් නිබන්දම් වික්කම් දේමාති අප්පා. ඉතින් ඒ ගෙදර මාසුක නැති ඔබ ඔබ කියන්න ඕනේ අපි හැමදාමත් මේකේ සාරිපුත් මහරහතන් වහන්සේලාට නිරන්තරයෙන් වික්ෂාව දෙනවා තමයි කියලා. ඉතින් දෙවෙනි දවසේ ඒ විදිහේ පායාසයක් කිරිබතක් හදලා පූජා කරා. ඉතින් මොගලන් මහරහතන් වහන්සේ උදේම ඇවිල්ලා සාරිපුත මහරහතන් වහන්සේ ඉන්න තැනට ඇවිල්ලා කියනවා පින්නපාත යන්න සූදානම් වෙලා සාරිපුත මහරහතන් වහන්සේ කියනවා මේ ඇවැත්නි මම පින්නපාත යන්නම් ඔබ වහන්සේ අද ඉන්න මෙහෙම අතර වෙලා මම පින්නපාතේ කරන ඔබ වහන්සේලා තරම් එන්නම් කියලා. ඉතින් ගිහිල්ලා ගමට පිවිසුණා. ඉතින් මිනිස්සු ඉදිරියට ගිහිල්ලා තෙරුන් වහන්සේගේ පාත්‍රය අරගෙන අර කියපු විදිහට කිරිබතක් හදලා තිබුණා. ඒ කිරිබත පුරවල දුන්නා. පුරවල දුන්නාම තෙරුන් වහන්සේ ආපහු යන්න පිටත් වුණා. ඒ වෙලාවේ කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මෙහි ඉඳගෙන මේක බලගන්න. අපි සාරිපුත මහරහතන් වහන්සේට තව එකක් ගෙනියන්න දෙන්නම් කියලා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ මුකුත් ඒ පිළිබඳව හිව්වේ බැලුවේ නැහැ. උන්වහන්සේ ඉඳගෙන වැළඳුවා. වළඳලා ඉවර වුණාම නැවත වාරයක් මේ උපස්ථායක මිනිස්සු නැවත වාරයක් අර පිළිපද පාත්‍රය පුරවලා දුන්නා. ඉතින් මොගලන් මහරතනන්සේ ආපහු ඇවිල්ලා සාරිපුත මහරතනන්සට දෙනවා අනේ එහෙමනම් ඇවැත්ති මෙන්න කිරිපතක් තියෙනවා වලඳන්න. තෙරුණාංශයක දැකලා කල්පනා කරනවා අතිමනාප පායාසෝ මේක ඊටාම මනාප පායාසයක් කිරිපතක්. කතන්නකෝ උප්පන්න මේක කොහොමද උප්පන්නේ කියලා වෙලා පස්ස උප්පත්ති මූල දිස්වා ඒක ඉපදුණු ආකාරය දැක්කා කොහොමද මම අර සාරිපුත මහරහතන් වහන්සේ අර කලින් ගිහි කාලේ මේ ආවසෝ මාතා සප්පි මදුසක්තරා යෝජිත්වා සම්බින කීරපාය සංගදාසි තේන මේ පාසෝ හොති කියපු තමන්ගේ මගේ වචනය උන්වහන්සේ කල්පනා කරනවා මම මගේ අම්මා මගේ ගිහි කාලේ මට මෙන්න මෙහෙම දෙයක් දුන්නා කියලා මම වචනයක් කීවා මෙන්න මේ වචනය නිසාවෙන් තමයි මේ කිරිපති ඉපදුනේ උන්වහන්සේ දැක්කා දෙවි කෙනෙක් මේක කිහිල්ලවර වෙලා උපස්ථායක කුලයට යම්කිසි පීඩාවක් කරලා ඒ අය ලව්ව හදවගත්තා. ඒ නිසා මගේ වචනේ නිසා තමයි මේක උපන්නේ. මම නැතුව නිකම් උපන්න නෙවෙයි. එහෙම දැකලා කියන ආවසොම් ගල්ලාන අපරිභෝගාරහෝ පින්න පාතෝ. වැත්නි මොකල්ලානේනි මේක පරිභෝගික සුදුසු පින්න පාතක් නෙමෙයි. අන්න බලන්න මේ වෙලාවේදී අපිට ටීකාව පැහැදිලි කරනවා ඇයි සාරිපුත මහරහතන් වහන්සේ මේ විදිහට කියන්නේ මේක පරිභෝගීට සුදුසු පින්නපාතයක් නෙමෙයි කියලා කියන උන්වහන්සේට ඕභාසන ඕභාසනාදියක් සඳහා සිතක්වත් ඇති වුණේ නැහැ. තමන්ගේ අදහස මේ තමන්ට ගිහි කාලේ නම් අම්මා මේ විදිහට කිරිබතක් හදලා දීලා තියෙනවා කියලා කියන වෙලාවේ තමන්ට ඕභාසයක් පිළිබඳව අදහසක්වත් තමන්ගේ සිතේ පහළුනේ නැහැ. හැබැයි එහෙම නැතිව කොහොමද මේක අපරිභෝගාරහ පිටපාතයක් කියලා කියන්නේ? එතනදී ටීකාචාර්යයන් වහන්සේ විසුද්ධි මාර්ග මහා ටීකාය පැහැදිලි කරනවා අජහාසයන් පන අජානන්තා ඒකච්චේ පුතුජනා තතමඤ්ඤියු සාරිපුත මහරහතන්ගේ අධ්‍යාසයේ දන්නේ නැති සමහර පු탁 ජන කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ඒ වෙලාවේ සාරිපුත මහරහතන් වහන්සේ තමන්ගේ මේ ගිහි කාලේ විස්තරය කියන වෙලාවේ තමන්ට ඕභාසනයක් සඳහා වාගේ තැනකදී සාරිපුත්ත මහරහතන් වහන්සේත් වචනය ප්‍රකාශ කරලා කිරිබතක් හද හදවගත්තා. ඉතින් ඒ නිසා අපි අනුක්කංශගතා සල්ලේක ප්‍රතිපත්තිය ඉතින් මහතෙරුන් වහන්සේගේ ඊටාම උත්කෘෂ්ඨ සල්ලේක ප්‍රතිපත්තියක් තියෙනවා. තථාහි දහර බිකුණෝ කස්ස සම්පන්නං නමාපන්ති වචන නිස්සායාව පරිනිබ්බාන පිට්ඨිකාදිනියන්න කාලති. ඉතින් ඒ වගේම තවත් කතාවක් අපිට සඳහන් කරන මේ තරුණ භික්ෂුන් වහන්සේ කෙනෙක් කියපු කස්ස සම්පන්නං නමනාපං කාට පරිණිරවාණය දක්වාම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පිටකාදනිය වැළඳුවේ නැහැ කියලා කියනවා. ඉතින් මේ වාගේ උන්වහන්සේගේ තමන් වහන්සේගේ ප්‍රතිපරිහරණය කිරීම කියන තැන ඊ타මත්ම පිරිසිදු ප්‍රතිපරිහරණයක් තිබුණ නිසා උන්වහන්සේ වාගේ වෙන්න ඕනේ කියලා අපට සඳහන් කරනවා. යම් කිසි විදිහකට මේ පරම සල්ලේක වූත්ති පුද්ගලයෙක් ඉන්නවා නම් අන්නේ පරම සල්ලේක වූත්ති පුද්ගලයා සාරිපුත මහ රහතන් වහන්සේ වාගේ වෙන්න ඕනේ කියලා කියනවා. සෝපායස්මා ඒ මුගලන් මහරහතන් වහන්සේත් මේ වෙලාවේදී කියලා මාදිසේන නාම ආපතම් පින්ඩපාතන්න පරිබුඤ්ජති චිත්තන්ති අනුපාදිත්වා. ඉතින් අනේ මං වාගේ කෙනෙක් ගෙන අප පින්ඩපාතයක් වැළඳුවේ නෑනේ කියලා සිතක්වත් අපිරිසිදු සිතක්වත් ඇති කරගන්න නැතුව ඒක වචනේන පත්තම් මොකවටින් ගහෙත්වා ඒක මන් දෙන්නේ. ඉතින් ඒ වෙලාවෙන් පාත්‍රය අරගෙන අනිත් පැත්ත හැරිපුවා. ඒක තැනක දැම්මා. ඉතින් පායාසස සහ භූමියන් පතිත්තාන අර කිරිවත බිමට වැටෙනවත් එක්කම තෙරුන් වහන්සේගේ ආබාධය අතුරුදහන් වුණා කියලා කියන පතෝපට්ඨය පංචචාත්තාලීස වස්සානි නපුනුප්පජ්ජි එතන ඉඳලා අවුරුදු 45ක් යනකම් ආයසරයක් සාරිපුත මහ රහතන් වහන්සේගේ උදර ආපාදයේ උදර වාත ආබාධය ඇති වුණේ නැහැ කියලා කියනවා. ඉතින් ඒ වගේම තමයි මේ වෙලාවේදී මුගලන් මහ රහතන් වහන්සේට සාරිපුත මහ රහතන් වහන්සේ කියනවා ආවුසෝ වචී විඤ්ඤාතින් නිස්සාය උප්පන්නෝ පායාසෝ අන්තේසු නික්කමිත්තා භූමියන් චරන්තේසු පරිවුඤ්ජිතුන් අයුත්තර රූපෝ අනේ ඇවැත්නි මේ වාක් විඤ්ඤාතිය නිසාවෙන් උපන්නා වූ කිරිගත කියන එක මගේ මේ අතුනුබහන් මගේ බඩෙන් එළියට ඇවිල්ලා මගේ වාතාවාදය නිසා මගේ අතුනුබහන් බඩෙන් එළියට ඇවිල්ලා මට බිම බඩගාගෙන යන්න උනත් මම කවදාකවත් පරිභෝග කරන්නේ නැහැ කියලා මෙන්න මේ උදාණය නැගුවා කියලා කියනවා මොකක්ද වචී විඤ්ඤාති විපහාරා uppannang madupayasan saceebuttu baveyyahan සාජීවෝ ගරහිතෝ මම වාග් විඤ්ඤාත්තියේ හේතුවෙන් උපන්නා වූ මේ මදුපායාසය මතකම් මේ කිරිබත සචේබුත්තෝ භවීයං ඉති මම අනුභව කරානම් සාජීවෝ ගරහිතෝ මම ආජීවේ ගර්හා සහිත ආජීවේ පුත්‍රයෙක් බවට පත් වෙනවා මගේ ආජීවේ ගැරහි යුතු ආජීවයක් බවට පත් වෙනවා යදිපි මේ අන්ත ගුණං නික්කමිත්වා බහිචරේ නේව බින්දේය මා ජීවං චජමානෝපි ජීවිතං. ඉතින් මගේ අන්ත ගුණම් මේ අතුනුබහන් කියන මගේ බඩ පැලිලා එළියට ආවත් මම මගේ ජීවිතේ ජීවිතං චජමානොත් මගේ ජීවිතේ නැති වුණත් මම ආජීවය කියන එක ආජීව පාරිශුද්ධිය කියන එක මිදින්නේ නැහැ කියලා කියනවා. ආරාදෙහිමි සකංචිත්තං විවජ්ජේමි අනේසනං නාහංගත පටිකුට්ටං කහාම කාහාමි අනේසනං මම සකංචිත්තං ආරාදෙමි මම මගේ ස්වකීය සිත වසඟ කරගන්නවා විවජ්ජේමි අනේසනං මම අනේසනය දුරු කරනවා නාහංගුද්ද පටිකුට්ටං කාහාමි අනේසනං මම බුදුරජාණන් වහන්සේ විසින් ගර්හා කරපු අනේසනය ප්‍රහාණය කරනවා අනේෂණේ කවදාකවත් මම කරන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට සඳහන් කරනවා සඳහන් කරමින් අපිට මේ ආජීව පාරිශුද්ධි පිළිබඳව පැහැදිලි කරනවා කොහොමද භික්ෂුවක් ආජීව පාරිශුද්ධිය සම්පාදනය කරගත යුත්තේ කියලා. ඊට පිළිබඳව අපට නිදර්ශන කතා වස්තුවක් පිළිබඳව කියනවා චිරගුම්බ වාචික අම්බකාදක මහපිස්සත්තේර වත්තු පිචිත්ත කතේ තමයි. එතකොට චිරගුම්බ වාසික අම්බකාදක මහතිස්ස තේර කියන චිරගුම්බ කියන ප්‍රදේශයේ වාසය කරපු අම්බකාදක මහතිස්ස කියන තෙරුන් වහන්සේගේ කතාව මේතනදී කතා කරන්න ඕනේ මේතනදී කියන්න ඕනේ කියලා අපිට කියනවා. ඉතින් ඒ කතාව ඇත්තටම විසුද්ධි මාර්ගයේ එන්නේ නැහැ විසුද්ධි මාර්ගයේ ටීකාවේ ඒ කතාව තියෙනවා. ඒකත් අපි ඊටම කෙටියෙන් කිව්වොත් මම හිතනවා මේ ආජීව පාරිශුද්ධිය පිළිබඳව මේ කතාව කවුරුටත් පැහැදිලි වෙයි කියලා. ඉතින් මහාතිස්ස තෙරුන් වහන්සේ දුර්භික්ෂ කාලේ ඉතින් ලංකාවේ අර බැමිණි පියා සාය කියන මහා දුර්භික්ෂ කාලේ ඉතින් පාරේ ගමන් කරනකොට බක්පච්ඡේදේන මග කිලමතේන කිලන්තකායා තමන්ට ගොඩාක් බොහෝ කාලයක් තමන්ට දාන ටිකක් වළඳන්න බැරි වුණා. ඒ වගේම මාර්ගයේ යනකොට ක්ලාන්ත ස්වරූපයක් ඇති වෙලා ක්ලාන්ත වෙලා දුර්වල වෙලා එක්තරා අඹ ගහක් මුල වැතුරුණා කියලා කියනවා. හැබැයි අඹ ගහ ගෙඩි හරි ගිහිල්ලා තිබුණු ගෙඩි බොහෝ සෙයින් තිබුණු අඹ ගහක්. ඉතින් බොහෝ ඉදිච්චි අඹ ගෙඩි බිම වැටිලා තිබුණා. හැබැයි මේ තෙරුන් වහන්සේ එක අඹ ගෙඩියක්වත් Taman අරගෙන ගලඳුවේ නැහැ. ඉතින් උපසම්පදා වික්ෂුන් වහන්සේ කෙනෙකුට තවත් කෙනෙක් විසින් පිළිගන්වන ආහාරයක් හැරෙන්න Taman සියතින් අරගෙන ආහාරයක් වළඳන්න අකපයි. එහෙම ශික්ෂාපදයක් තියෙනවා. ඉතින් මේ ස්වාමින් වහන්සේ මහා තිස්ස තෙරුන් වහන්සේ තියෙන නිසා අර අඹ ගහ යට වැටිලා තිබුණු අඹ ගෙඩි එකක්වත් අරගන්න නැතුව අඹගහ ළඟ වැතිරිලා නිදාගත්තා. තත්තිකව බුද්ධතුරු උපාසකෝ තේරස්ස සම්තිකම් උපගන්පා පරිස්සමඤ්ඤප්ප. ඉතින් ඒක වැඩිහිටි උපාසක මහත්තයෙක් මෙතනින් යනවා. මෙතනින් යනවා දැකලා තෙරුණ වහන්සේ ඉන්නවා දැකලා තෙරුණ වහන්සේ බොහොම වෙහෙසයි කියලා දැනගෙන අඹාර ඉදිලා වැටලා තිබුණු අඹගිඩි අරගෙන අඹ පානයක් සකස් කරා. අඹ පානයක් සකස් කරලා තෙරුණ වහන්සේට මේක වළඳන්න දුන්නා. වළඳන්න දීලා එතනින් නතර වුණේ නැහැ. ඒ උපාසක මහත්මයා මේ තෙරුණ වහන්සේට පයින් යන්න බෑ. පයින් යන්න බැරි නිසා තමන්ගේ කරට නංවගෙන මේ තෙරුන් වහන්සේ වාසය කරන කරට එක් කරගෙන ගියා. ඉතින් මේ තෙරුන් වහන්සේ උපාසක මහත්මයාගේ කර උඩ ඉන්නකොට කල්පනා කරනවා නතිතා නපිතේ මහතා නඥාති නපි බන්දවා මගේ මේ පියක් නෙවෙයි මගේ මේ මවක් නෙවෙයි මගේ මේ ඥාතියෙක්වත් නෙවෙයි මගේ වෙන නෑ හිතමිතුරු කවුරුවත් නෙමෙයි මේ උපාසක මහත්මයා කරෝතේ පාදි සංකිච්ඡං සීලවන්තසහරණම් මගේ සීලවන්ත භාවය නිසා තමයි මේ උපාසක මහත්මයා මම කරුණ තියාගෙන යන්නේ. ඒ නිසා මං වාගේ කෙනෙක් මගේ සීලය නිසා වෙන්න නිවනට ගමන් කරන්න ඕනේ. ඒ නිසා මේ පුද්ගලයා මගේ අම්මා තාත්තා ආදී කවුරුවත් නෙමෙයි නැතුව මට මේ කරන අනුග්‍රහය කරන්නේ මගේ සීලය නිසානේ කියලා තමන් වහන්සේගේ සීලය සම්මර්ෂණය කරා. ඉතින් තමන්ට මේ නිසා අවවාදයක් කරගන්නවා. ඒ නිසා මම අනිවාර්යෙන් රහත් වෙන්න ඕනේ මෙයාගේ මේ උපකාරය මහත්ඵල මහන්සස් කරන්න. සත් තමන්ටම අවවාද කරගෙන තමන් සම්මර්ෂණය කරන්න ගන්නවා තමන්ගේ මේ සීලය සම්මර්ෂණය කරලා ඒක ඔස්සේ ඇතිවෙන ප්‍රීතියත් එක්ක තමන්ගේ සංස්කාරයන් සම්මර්ෂණය කරලා විදර්ශනා වඩලා අර උපාසක මහත්මයාගේ පිට උඩ ඉන්නකොටම මග පිළිවෙලින් අරහත් භාවයටපත් වුණා කියලා මේ විසුද්ධි මාර්ග මහා ටීකාවේ අපිට සඳහන් කරනවා. මේ නිසා අපට කියනවා එවං සබ්බතහාපි අනේසනාය චිත්තම්පි අජනිත්වා විචක්කනෝ ආජීවම් පරිසෝධීය සද්ධා පබ්බජිතෝ යති මේ නිසා විචක්කනෝ නුවණැති විචක්ෂණ තැනැත්තා අනේසනාය චිත්තම්පි අජනිත්වා අයුක්ති අන්වේෂණයෙන් එහෙම නැත්නම් නුසුදුසු ක්‍රමයෙන් ප්‍රතිසෙවීමට සිතක්වත් උපදවන්නේ නැතුව ආජීවම් පරිශෝධීය සද්ධාපපජිතෝ යති ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්චි තපස්වී කෙනෙක් යති කෙනෙක් ආජීවී පිරිසිදු කරගත යුතුයි කියලා අපිට මේ ආජීව පාරිශුද්ධ සීලය සම්පාදනය කරගන්න ආකාරයත් අපිට පැහැදිලි කරලා අවසන් කරනවා. ඉතින් අද දවසෙත් අපි වැඩසටහන සඳහා අපි යොදාගත් කාලය අතරම අවසන් වෙනවා. ඉතින් මේ කරුණු කාරණා ටිකක් විස්තර වශයෙන් පැහැදිලි කරනකොට ටිකක් කාලය වැඩිපුර ගත වෙනවා. ඉතින් මේ පිළිබඳව උපේක්ෂා සහගත වෙන්න කියලා මේ වැඩසටහන ආරම්භන හැම සියලු දෙනාට ආරාධනය කරමින් ඉතින් අද දවසෙත් අපි විසුද්ධි මාර්ගයේ තවත් පොඩි කොටසක් අපි සම්පූර්ණ කරන්න තියදුනා පැහැදිලි කරන්න තියදුනා අපේ ශක්ති ප්‍රමාණයෙන්. ඉතින් මේ ධර්ම දේශනාවට මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙලා මේ විසුද්ධි මාර්ගය ශ්‍රවණය කරලා තමන්ගේ භාවනා කමටහන් භාවනා මාර්ගයේ පිරිසිදු කරගන්න උනන්දු වෙන හැම සිළු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇහෙන කාලේ මේ ශාසනය පවතින කාලේ ඒ ශාසන පිළිපෙතෙහි පුරාගෙන සීල සමාධි ප්‍රඥා ගුණධර්ම සම්පාදනය කරගෙන මේ සිව් පිරිසුදු සීලේ පිරිසුදු කරගෙන තමන්ගේ සියලු ගුණධර්ම මස්තක ප්‍රාප්ත කරගෙන නිවනින් සැනසෙට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමින් අපි අද දවසටත් මේ අමත පදන් වැඩසටහන විශේෂ මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කරන විද්‍යුත් දහම් කතිකාවත අවසන් කරනවා අප මේ අද දවසේත් ඒ නිසා අපි සහ සම්බන්ධ වෙච්ච හැම සිල්පනාටම ආරාධනය කරනවා මේ අද පැහැදිලි කරපු කොටසට අදාළව යම් ආකාරයක විස්තරයක් කළ යුතු යමක් තිබෙනවා නම් ඊට වඩා ගැටලු සහගත යමක් තියෙනවා නම් යම් කිසි ප්‍රශ්නයක් වුවොත් අපිට හැකි ආකාරයකින් ඒ පැහැදිලි කරලා දීමේ හැකියාවක් තියෙනවා පැහැදිලි කරලා දෙන්න පුළුවනි මේ නිසා යම් ගැටලුවක් තියෙනවා නම් අහන්න කියන ආරාධනයක් සිදු කරමින් අද දවසෙත් මේ අමත ප්‍රධාන වැඩසටහන අවසන් කරනවා සහ සම්බන්ධ වෙති ඔබ සමසිරු දිනාටම තෙරුවන් සරණයි මම හිතන්නේ කවුරු හරි රේස් හෑම් කරලා තියෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සඳහන් කළේ ආජීවන සුද්ධිය කියන මම ෆිල්මෑනි කෙනෙක් කතා කරන්නේ. ඒකදී අපි මේ යම්පතේ සාමාන්‍ය විශේෂ ආධුනිකයෙක් වගේ නැත්නම් අපි යම්පතේක තේ කෝපි වගේ දෙයක් පාවිච්චි කරන එතකොට ඒක අපේ ආජීවිතේ අපි සිදුවේ බලපාන කරන එක ටිකක් මට කැඩි කැඩි තමයි යහුනේ මට ඇහිච්ච විදිහට මං හරිනම් කියන්න මට ඇහිච්ච විදිහට ආරාමයක ගිලන්පස සඳහා තේකෝපිය ආදී පරිහරණය කරන එක වැරදි කියලාද ඇහුවේ මේ එහෙම තමයි කියන්නේ අපි අතලින් එකටම ඉතා ගිලම් විතරක් කරන ඕන අවස්ථාවක් ගැන ඉතිරි අපිට කියලා පිළිතුරු දෙන්න කියලා නෑ. ඇත්තටම ආජීවයේ අපේක්ෂිත වීම කියන එක තියෙන්නේ අපි මේක ප්‍රත්‍ය උත්පාදනය කරගන්නා තැන. ඒක ප්‍රත්‍ය උත්පාදනය කර ගැනීමේදී අපි ඒක නිමිත්තෝපාස පරිකතා විඤ්ඤාති කියන ක්‍රමවලට උත්පාදනය කරලා කරන තියෙනවා නම් තමයි එතකොට ආජීව අපිරිසුදු භාවයක් වෙන්නේ. එහෙම උත්පාදනය කරලා නැත්නම් අපිට පරිහරණය කිරීමේදී ගිලන් භාවයක් ඇත්තටම සත්‍ය වශයෙන්ම දැන් තේ එකක් වළඳන් අදාළ වෙන අසනීපයකට තේ වළඳන් නැත්නම් එහෙම දෙයක් නැතුව අපි තේ එකක් වළඳනවා කියලා ආජීව පාරිශුද්ධිය අපිරිසිදු වෙන්නේ නැහැ. ඒතර අපිට තියෙනවා භික්ෂුන් වහන්සේලාට ගිලන්පස වළඳද්දී සතිපච්චය කියලා ඒක අපි ඊළඟ කියන ප්‍රත්‍යසන්නිශ්චිත සීලෙදි කතා කරනවා. ඒතර සතිපච්චේ කරුණක් ඇතිකල්හි පරිහරණය කරන්න ඕනේ. එතකොට තේ එකක් වළඳනවා නම් තේ එක වළඳන්න යම්කිසි හේතුවක් තියෙනවා. ඒ හේතුව අසනීපයක්ම වෙන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට හිතමු අපිට කල්පනා කරලා ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න පුළුවන්. මගේ අර තේ එකක් වැළඳුවේ නැත්නම් මේක හේතුවෙන් මට නිදිමත ගතිය වැඩි වෙලා අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ தත්ත්වේ වළක්වා ගන්න මම මේ තේ එක වළඳනවා. එහෙම නැත්නම් කෝපි එක වළඳනවා. මෙන්න මේ විදිහට හේතුව කල්පනා කරගෙන ගිල්ලම් පසක් වළඳනවා නම් එතකොට ප්‍රත්‍යසන්නිශ්චිත සීලය කියන එක සම්පාදනය වෙනවා. ආජීව පාරිශුද්ධ සීලයට ඒක අදාළත්වයක් ඇත්තෙම නෑ. ආජීව පාරිශුද්ධ සීලයට අදාළ වෙන්නේම අපි මේ ප්‍රත්‍ය ලබා ගන්න දරපු වෑයම මොකද්ද කියන එක අනුව. ඒක ප්‍රත්‍ය ලබා ගැනීම සඳහා අපි යම් කිසි විදිහකට නුසුදුසු දෙයක් කරලා තියෙනවා නම් ඒ නුසුදුසු දෙය කරලා කරලා ලබාගත ප්‍රත්‍ය එක තමයි ආජීවපාරිශුද්ධ සීලය කියන එක තියෙන්නේ. එතකොට දැන් අපි තේ කියන ගිලන්පස උපදවා ගන්න අපි විඤ්ඤාත්තිය නම් කරලා තියෙන අපි ඉල්ලලා නම් ඒක අරන් තියෙන්නේ. ඒත් ඉල්ලලා අරගනේදී අපිට ඒක අරගන්න යම් කිසි හේතුවක් තියෙනවා. හේතුව රෝගයක්ම වෙන්න ඕනේ ඒ වගේ තැනකදී හේතුව අපි හිතමු Tamanට නිදිමතයි දැන් ඒ නිසා මේ නිදිමත ගතිය පහව යන්න තේ එකක් වළඳුවොත් හොඳයි කියලා හිතලා අපි ගිලම්පසක් පවරපු නැති කෙනකින් ඉල්ලලා තේ එක වළඳනවා එතකොට ආජීව අපිරිසුදු භාවයක් ඇති වෙන්නේ එකම දේ ආජීව පාරිශුද්ධ සීලය කියන එක සම්පාදනය වෙන්නේ නිසා අදාළ වෙන්නේ ප්‍රත්‍ය උත්පාදනය කරගන්න තැන පිළිබඳව. අනිත් ප්‍රත්‍ය පරිහරණය කිරීමට අදාළ වෙන අතරම ප්‍රත්‍ය සංනිශ්චිත සීලය කියන කොටස. ස්වාමීන් වහන්සේ මේක පරිබාහිර ප්‍රශ්නයක් තියෙනවා මට. ඒ ගැන අහන්න අවසරද? ඔව් අහන්න. දැන් කම්මාවරණ, ක්ලේශාවරණ, විපාකාවරණ තියෙන පුද්ගලයින්ට ධර්මය අවබෝධ කිරීමට නොහැකි බව ධර්මයේ සම්පන්න වෙනවනේ ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට දැන් කර්මාවරණ කියන්නේ ආනන්තරික පාප කර්ම. විපාකාවරණ කියන්නේ හේතුක ප්‍රතිසන්දියක් නැතිකම හිතාව වෙන කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය එතකොට නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදුණොත් මොහොත යම් මොහොතක මේ ආත්ම භාවයේදීම නිවන් දකින්න හැකියාව කියනෝද ස්වාමීන් වහන්සේ මේ ආත්ම භාවයේදී මාර්ගය වඩන්න හැකියාවක් කියනෝද නැත්නම් ඒක ක්ලේශාවරණයක් විදිහට ආවරණය වෙලා කියනෝද කියන ස්වාමීන් වහන්සේ දැනගන්න ඒක ඒක සම්බන්ධයෙන් නම් මට වැටහෙන විදිහටයි අතරම උත්තරයක් දෙන්න වෙන්නේ. ඒ පිළිබඳව මට අතරම හරියට කියලා අට කතා ටීකාවල සඳහන් වෙන්නේ මොකක්ද කියලා මතක නැහැ. ඒ නිසා මට මගේ අවබෝධයත් එක්ක තමයි අදහස් මට වැටහෙන ක්‍රමයට තමයි ඒකට මට උත්තරයක් දෙන්න වෙන්නේ. නිසා දැන් නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන පුද්ගලෙක් මම දකින්නේ මේ ආත්මයේදී මේ ජීවිතයේදී නියත මිත්‍යා දෘෂ්ටියෙන් එයා ගැලවුණා නම් සම්‍යක් දෘෂ්ටිකට ආවා නම් එයාට කර්මාවරණයක් ආදී අනිකුත් විපාකාවරණයක් නැත්තම් වෙනාවරණයක් නැත්තම් මේ පුද්ගලයා මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අනිකුත් ආවරණයක් තියෙනවා නම් වෙන මොකක් හරි ඒ අවස්ථාවකදී කියන්නේ දැන් අපිට මේ පුද්ගලයා ත්‍රි හේතුක ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලාභී කෙනෙක් නෙමෙයි නම් එතකොට ඉතින් මිත්‍යා දෘෂ්ටිය මිදුණයි කියලා මේ ආත්මේ නිවන් දකින්න බෑ. එතකොට එහෙම නොවේයි නම් ඒ වාගේ ආවරණයක් ආනන්තරේ පාප කර්ම කරගෙන නැත්නම් ත්‍රි හේතුක උත්පත්තියක් තියෙනවා. නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සම්‍යක් දෘෂ්ටිකට ආවනම් ඒ ආත්මයේ ඉඳලා ඒ පුද්ගලයාට මේ ආත්මේ නිවන් දකින්න පුළුවන් කියන එක අපි අදහස. අවසරයි සයන්ස. ඔව්. සයින්හස කෙනෙක්ට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියනවාද කියලා කොහොමද සයින්හස හොයාගන්නේ? ඒක ඇත්තටම අපිට හොයාගන්න ක්‍රමයක් එහෙම නැහැ. ඉතින් මම දකින්නේ මගේ අදහස වෙන්නේ අපි හැමෝම ත්‍රි හේතුකයි කියලා හිතලා මාර්ගයේ වඩන එකයි තියෙන හොඳමදී. අපි ත්‍රි හේතුකයිද ද්වි හේතුකයිද කියලා හිතනවට වඩා අහේතුක ප්‍රතිසන්දිය කියලා කියන එක අපිට කාටවත් හිතා ගන්න පුළුවන්. ඒක හේතුකයි කියලා කියන්නේ අඳගොල බිහිරි උන්මත්තක මන්ද බුද්ධිකාරී කෙනෙක්නේ. එහෙම නොවන ද්වි හේතුක උත්පත්තිය, ත්‍රි හේතුක උත්පත්තිය අපිට අත්‍තරම ඒක හොයාගන්න ක්‍රමයක් ප්‍රායෝගිකව අඩුයි. එහෙම හොයාගන්න බෑ. ඒ නිසා අපි ද්වි හේතුකයිද ත්‍රි හේතුකයිද කියලා හිතා සිටීමකින් තොරව අපි හැමෝම ත්‍රි හේතුකයි කියලා හිතලා මාර්ගයේ වැඩන එක තමයි වඩාත්ම හොඳයි කියලා මම නම් හිතන්නේ. එහෙමයි සයිනස සයිනස නියත මිත්‍යා දෘෂ්ටියයි මිත්‍යා දෘෂ්ටියයි දෙකේ වෙනස මොකද්ද සයින්ස්? දැන් අපි නියත මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්නේ අතරම දැන් මිත්‍යා දෘෂ්ටි කියන ඒවා සමහර ලාවට අපි හැමෝම ගාව පොඩි පොඩි මට්ටමකින් තියෙන්න පුළුවන් දැන් අපි හිතමු දැන් දසවැදෑරු මිත්‍යා දෘෂ්ටියකටම නැති දින්න නැති ඉත්තන් නැති ඉත්තන් නැති සුද්ධ දුක්ඛලාන කම්මානම් පලම්පාකෝ කියලා මේ විදිහට මේ විදිහට ඒවා එන අතර සමහර කට්ටිය අතර තියෙන පුංචි දැන් අපි හිතමු අපාය කියලා දේවල් ඉතින් ඔය කියවට නැතුව ඇති කියලා හිතානනකොට එතකොට එතන තියෙනවා යම් කිසි විදිහකට මිත්‍යා දෘෂ්ටියක්. හැබැයි ඒක දැඩිශේ ග්‍රහණය කරගෙන අපි නෑ. අපි අපි හිතන්නේ නෑ එහෙම මම කියන්නේ සමහර කෙනෙක් සමහර වෙලාවට අපි බෞද්ධයෝ ඉන්නවා. ඉතින් අපාය කියන ඒවත් ඉතින් මේ මේ මේ සමාජයේම තමයි තියෙන්නේ. දිව්‍ය ලෝකත් මේ සමාජයේම තියෙන්නේ කියලා කියනවා. මේක මිත්‍යා දෘෂ්ටියක්. ඒතර මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. එතකොට සමහර වෙලාවට ඉතින් මල් මල් ලක්ෂයක් පූජා කරත් එක මලක් පූජා කරත් දෙකම එකයි කියලා කියනකොට එතන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඉතින් මේ වාගේ අදහස් සමහර වෙලාවට තියෙන අපි බෞද්ධයෝ ඉන්නවා. හැබැයි ඒ අදහසෙ දැඩිසේ එල්බගෙන නැහැ. දැඩිසේ එල්බගෙන නැතුව තමන් වහාම වෙනත් අදහසක් ආවොත් ඒ අදහසත් එක්ක යහපත් අදහසත් එක්ක එකතු වෙනවා. ඒකට කුසලයට කැමති. මෙන්න මේ අය නියත මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. අර යම්කිසි අවස්ථානුකූලව සමහර වෙලාවට මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති වෙන්න පුළුවන් සමහර පුතක් යන අයට. ඒත් නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ එහෙම නෙවෙයි දැඩිශේ ග්‍රහණය කරන නම් මේක මෙහෙමමයි කියලා. දැන් සමහර සමහර අන්‍යාගමික හැමෝම නෑ සමහර අන්‍යාගමික අය අතර තියෙන දැඩිශේ මේ ජීවිතේ විතරයි මේ ජීවිතේ තියෙන මෙතනින් එහාට ජීවිතයක් නෑ කියලා ඒකට උච්ඡේදවාදී කියනවා. ඒත් ඒගොල්ලෝ කල්පනා කරනත් මේ ජීවිතේ අපි ඉන්න දෙයක් කරගෙන හිටියල කමක් නෑ. ඉතින් හොඳ නරක කියන ඔක්කොම දේවල් මේ ජීවිතේ තියෙන දේවල් තමයි. මෙතනින් එහාට අපිට දෙයක් නැහැ කියන අදහසින් යුතුව යමෙක් කටයුතු කරනවා නම් එතකොට ඒ පුද්ගලයා දැඩිශේ මේ මතේ එල්බිලා ඉන්නවා. එනිසා එයා අනිවාර්යයෙන්ම නියත මිත්‍යා දෘෂ්ටික පිළිපදේ බවට පත් වෙනවා. ඒතර නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේ විදිහට දැඩි අදහසක ඉන්නවා නම් ඒක වෙනස් කරන්නෙම නැති තත්වයක වාගේ. ඒතර ඒක නියතයි. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අපිට විටෙන් විට සමහර වෙලාවට යම් වැරදි අදහස් මිත්‍යා දෘෂ්ටික අදහස් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වෙන ඇති වෙන අදහස් එතකොට ඒවා මිත්‍යා දෘෂ්ටික අදහස් බවට පත් වෙන්නේ. නියතයි කියලා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම එතකොට මේ දැඩිසේ අදහස තුල ඉන්නවා කියන එකයි. අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ගිහි මේ ගිහි අයත් සතර සතිපට්ඨානය පුරුදු පුහුණු කරනවානේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ ශීලය අතිනුත් ඉහළ මට්ටමක සිටින්න ඕනේ නේද? ඒකයි මම ඔබ වහන්සේගෙන් ඇහුවේ අර විනය වගේ දෙයකට අපිට සම්බන්ධ වෙන්න තියෙනවා නම් වටිනව නේද ස්වාමීන් වහන්සේ? ඇත්තටම හොඳයි. දැන් අපි ගිහියත් සතර සතිපට්ඨානයේ වටිනායකේ සීලය සම්පාදනය වී යුතුමයි. ඒක මොකද සීල නිර්දේශයේ කියන්නේ සීල විසුද්ධිය තුළින් තමයි අපි ඊළඟ ඉදිරි කොටස් වලට යන්නේ. ඒ නිසා සීලය සම්පාදනය කරගත යුතුමයි. මම එතනදී අපේ විනය වැඩසටහන පිළිබඳව අපි කියේ එතනදී අපි අත්‍තරම විනය පිටකීම වල ඉඳලා කතා කරන කතා බහ කිරීමක් ඉතින් ඒකත් අත්‍තරම ගිහියන්ට අතිශය වැදගත් මොකද අපේ දිනදා ජීවිතයට වැදගත් වෙන විනය කරුණු විශාල ප්‍රමාණයක් අපි සාකච්ඡා කරනවා ඒ කොටසේදී ඒ නිසා මේ ඒක අතිශය වැදගත් නමුත් සමහර කෙනෙක් මේ විනය පිටකේ එන විනය පිටකේ ඉන්න භික්ෂුන් වහන්සේලා උදෙසා කරපු විනය දේශනාවක් නිසා බොහෝ දෙනෙක් ඒක සමහර වෙලාවට අපිට එච්චරම වැදගත් නැහැ කියලා අපහරණ නිසයි ඒ පිළිබඳව ගොඩක් දෙනෙක් අපි මම උනන්දු කරවලා නැත්තේ. නමුත් ඒකෙත් තුලත් අතර විනය පිටකේ පරිශීලනය කරලා බලනවා නම් අපි ඉගෙන ගන්න ධර්ම කාරණා විශාල ප්‍රමාණයක් විනය පිටකේ තුල බුදුරජාණන් පැහැදිලි කරලා තියෙනවා. එනිසා අද දවසෙත් මේ අමතපදන් වැඩසටහනට සහ සම්බන්ධ වෙච්ච හැම සියලු දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. මේ සම්බුද්ධ ශාසනය ඉදිරියට පවත්වා ගන්නට සම්බුද්ධ ශාසනයේ චිරස්ථායී භාවය පිණිස අපි කිහි පැවිදි කවුරුත් ධර්ම විනයෙන් සුභෝෂිත විය යුතුයි ධර්මාර්ගයේ ගමන් කළ යුතුයි ඒ ධර්මාර්ගයේ ගමන් කර ගැනීම සඳහා මේ ධර්මය විවෘතව ධර්ම සාකච්ඡා කරන්න ධර්මය ඉගෙන ගන්නට දැනගන්නට උනන්දුවක් ඇතිවීම කියන්නේ ඇත්තටම සම්බුද්ධ ශාසනයේ තාම වටිනා කියන අවස්ථාවක්. ඒ නිසා අපි සහ සම්බන්ධ වෙච්ච හැම සිළු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මෙවර ස්ථාන සංවිධානය කරන හැම සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. මෙවර ස්ථාන මෙතන අනතුරු මේ පටිගත කළ වීඩියෝව නරඹලා ඒ ඔස්සේ දහම් දැනුම ලබාගෙන නිවන් මඟ විවෘත කරගන්න උනන්දුවක් දක්වන හැම සිළු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා සියලු දෙනාට මේ උතුම් කුසලයේ හේතුවෙන් තම තමන්ගේ නිවන් මඟ පාරමී ධර්මයන් සම්පාදනය කරගන්නට හැකියාව ලැබේවා නිවන් මඟ යම්කිසි බාධකයක් වෙනනම් ඒ හැම සියලු බාධකයක්ම දුරු කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ උදාර කුසල ශක්තිය හැම සියලු දෙනාටම එකසේම හේතු වේවා වාසනාව වේවා පුණ්‍යානුමෝදනා කරමින් අද දවසෙත් අපි අමතක පුදන් වැඩසටහන අවසන් කරනවා ඔබ සමට පෙරවන් සරණයි